බුද්ධ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් විසින් දත යුතු උපදවා ගත යුතු ධර්ම විශේෂයෙන්ම ධර්ම හතක් ගැන කතා කරනවා නම් එතන මොකද්ද මාත්‍රිකා වෙන්නේ කියන ප්‍රශ්නය. කතමේ සත්‍ය ධම්මා උපාදේ තබ්බා. එතකොට මේ දත යුතු මාත්‍රිකාවට නැත්නම් ධර්ම ගුණුවට පින්ඩට සත්ත්ව සංඥා කියලා නම් කරනවා. ඊට පස්සේ ඒ විදිහට පිරිසෙහි අවධානය මාතුකාට ගත්තට පස්සේ මෙතන මේ සත්ත්ව සංඥා කියලා මොනද අදහස් කරන්නේ කියලා අරක නම් කිරීමක් කරනවා අර එක එකක් වශයෙන් හත අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා ඉතින් මේ සංඥා විදියට මේ හත් ආකාරයට බෙදලා ගියාම නිසා ඒ විශේෂයෙන් මේ හත් ආකාරය අපි එදිනදා ජීවිතයේ අනිත් පැත්ත අනිච්ච සංඥාව නිත්‍ය සංඥාවට තියාගෙනයි කටයුතු කරන්නේ ඒ නිසා අනිත්‍ය සංඥාව උපදවාගත යුත්තක් ඉබේ උපදින දේ තමයි නිත්‍ය සංඥාව ඉතින් ඒක නිසා අපිට අනිච්ච සංඥාව තේරුම් ගන්නකොට ඒකට උදව් වුණා අපි කොහොමද නිත්‍ය සංඥාව ඇති කරගන්නේ? එතකොට ඒකට සාපේක්ෂව කොහොමද මේ අනිත්‍ය සංඥාව වඩන්න ඕනේ? උපදවා ගන්න ඕනේ? කොයි කොයි වෙලාවට මොන මොන ආකාරයකට ලැහැත්තිලා ගියොත්ද කරන්න පුළුවන් කියලා. අපි ඒකට ඇත්තටම තවත් දෙකක්, පැය දෙකක්, දේශනා දෙකක් අරගෙන තියෙනවා. ඒ ඇති කරගත්ත විග්‍රහ ක්‍රමයේමයි ඊගාට සඳහන් වෙන අනත්ත් සංඥාවේ තියෙන. මේ අනිත්‍ය සංඥාවත් අනත්ත් සංඥාවත් අතර සම්බන්ධිකුත් තියෙනවා. ඒකයි සරුවචන් වහන්සේ මේ ලෝකේ තියෙන තාක් දේවල පොදු ලකුණ එහෙම නැත්නම් සාමාන්‍ය ලකුණු විදිහට පොදු සාමාන්‍ය ලකුණු විදිහට පෙන්වන්නේ ලෝකේ තියෙන හැම දෙයකම අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ. නමුත් ඒ බව දන්නවනම් අපි මේ ලෝකේ තියෙන දේවල් වලට ওই විදිහට බැඳෙන්නේ නමුත් අපි ඒක බැඳෙන්න ඕනකම නිසා අනිත්‍යයි වශයෙන් තියෙන දේවලට නිට්ටයයි කියලා හැඟීමක් ඇති කරගන්නවා. සලකුණු තබනවා. තබල්ලා සලකුණු අනුව නැවත හඳුනා ගැනීමක් කරනවා. ඉතින් මේ හඳුනා ගැනීම නිසාම අපි ඊය කතා කරගත්ත විදිහට කඩේක තියෙන බඩුවක් අපි මිලදී ගත්තට පස්සේ ඒ බඩුව අභාවයට යෑම විපරිණාමයට යෑම කැඩි බිඳී යෑම නිසා දුකක් ඇති වෙනවා. ඒ නිසා අනිච්ච සංඥාව හැම කඩේ ගත්ත බඩුවට එනිට බඩුවට හැම දෙකටම තියෙනවා. කඩේ තිබුණාට ලස්සනට ඕක ටික දවසක් යනකොට කොහොමදක් දිරනවා. නමුත් මේ මම කියාගත් එකට විතරයි මම පෙලෙන්නේ. මම තෝරගත් එකට මම මුදල් ගෙවපු එකට තමයි මම පෙලෙන්නේ. එතකොට මේ අනිත්‍යයි කියලා හිතාගෙන මගේ වස්තුව කරගන්නම් බෝධලේ කරගන්නම් කියලා හිමි කරගත්තා වූ මේ වස්තුව අනිත්‍යතාවයටපත් වීම වෙන දෙයක් බවටපත් වීම ඇතිව නැති වී යෑම විපරිණාමයටපත් වීම පරිණාමයටපත් වීම ඒ පිළිබඳව නිත්‍ය සංඥාව ගත එකනට දුකක් වෙනවා නමුත් ඒ නිත්‍ය සංඥාව ගතත් නැතත් ඒකේම තමයි ඒක වෙනස් වෙන දෙයක් නමුත් අපි මිලදී ගැනීමේදී ඒ අගේ ආඩම්බරය ගන්නේ මේකට නිත්‍ය සංඥාවක් දීලා මේ මගේ කර ගන්නකොටම නිත්‍ය සංඥාවක් දෙනවා ඊට පස්සේ මේ මිලදී ගත්ත දේ විපරිණාමයටපත් වෙනකොට දුකටපත් වෙනවා නමුත් කවදා හරි ගන්නකොටම දැනගෙන හිටියානම් මේ මං කියලා ගත්ත එකයි ගත්ත නොගත්ත තොගෙයි කොයි වෙලාවෙත් තියෙන එක විපරිණාමයටපත් වෙමින් ඒක නිසා Taman ගත්ත එක කැඩෙනවා බින්දෙනවා ක්ෂය වෙනවා වැය වෙනවා වගේම හැමදේම මේක වෙනවා මම මේ එකක් ගත්ත නිසා එක අනිත්‍යක් තියෙන්නේ. නිට්ටය අනිත්‍ය පටලවිලා තියෙන මුළු ලෝකෙම ඔච්චරයි. කියලා මේ නිට්ටයයි කියලා ගත්ත දේ අනිත්‍ය වශයෙන් තේරුම් ගන්න තමන් ගත්ත දේ වෙනස් වීම විසෙහි ධර්මානුකූලව බලනවනම් විපස්සනානුකූලව බලනවනම් තේරෙනවා ගොඩක් එදාගෙනව නම් ඒ ගොඩ වෙනස් වෙනවා දකිනකොට ගොඩක් දුක එනවා. එකයි ගෙනාවේ. ඊනාපේකට මෙච්චර දුකයි. ගත්තේ නැති වරත් ඒ ටික තමයි වෙන්නේ කියලා මේ දුක ඒ විදිහට තේරුම් ගත්තොත් මේ අනිත්‍යතාවයම නැත්තම් මේ වෙනස් වෙන බව සහ දුක් වෙන බව නිසා මෙහි ආත්ම ස්වરૂපයක් හරපද්ධතියක් සාරයක් මණ්ඩයක් නැති බව තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මේ අනාත්ම ලක්ෂණය තේරුම් ගැනීමට පියවර දෙකක් පියවර දෙකකින් නැත්නම් සංඥා දෙකකින් හිත දියුණු වෙන්න ඕනේ. පළවෙනිම දේ තමයි අපි ඊයේ තේරුම් ගත්ත විදිහට තමන්ට ශක්ති ප්‍රමාණය හැටියට පරියංකේදී හරි සක්මණේදී හරි එක අරමුණක් අරගෙන ඒ අරමුණ බලාගෙන ඉනකොට කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියන එක. ඒ ශීඝ්‍ර වෙනස් වීම නිසා අපි කොච්චර තැවෙනවද, කතන්දර හදනවද, චෝදනා පත්‍ර හදනවද. ඒකේ හොඳට තේරෙනවා මේ තෝරා ගන්නාලාද අරමුණ මේ විදියට නිට්‍යව සුඛව සුභව ආත්මව තියෙන්න ඕනේ කියන හැඟීමෙන් තමයි මේ අරමුණට අරමුණු කියලා කියන්නේ. මේක නිමිත්තක් කියලා කියන්නේ. යමක් නිමිති කරුවා නම් බැඳීමක් ඇති වෙලා ඉවරයි. ඉතින් නිමිත්තක් කරන්නේ නැතුවත් බෑ ලෝකේ තියෙන ඔක්කොම දිහා මේ ධර්මයේ තේරුම් ගන්න බැරි නිසා එකක් අරගන්න කියලා තියෙනවා සරුවචනාංශය අරගෙන ඒකට තමයි ළඟ තියෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දාලා ඒ වස්තුවේහි ඉසුඹුලන්ට මොහොතක්වත් නොතබ මේක වෙනස් වෙන ගතිය දැක්කනම් ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා මේ පොදු ලකුණ ඇතිව නැතිව යන බව විපරිණාම බව පෙරලෙන භාවය හුත්වා අභාවතා විපරිණාමතා අනත්ත අනිච්චතා කියන එක මේක හරහා මේකෙන් තේරුම් ගත්තේ අනිත් දේවල් වලට යොදවලා බලන්න ගියාම ඒ බලන බැලීම විපස්සනාවෙන් කියන එකක් නෙවෙයි එකක තියෙන ඉදිරිපත් වෙච්ච මුලිච්ච වෙච්ච දේ වෙනස් වෙන සුළු බව පෙරලෙන සුළු බව දැක්කනම් ඒක ඇත්තට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා අංකගණිත ක්‍රමයක් තියෙනවා 110 නම් 220යි 330යි අන්න ඒ විදිහට අනුමාන කරනවා ඒ විදිහට ණය විපස්සනාවට දානවා තර්කණයට දැම්මට පස්සේ තේිනවා කොයි එකට අර ඥාන යොදලා බැලුවත් ඒකේ වෙනස් වෙන සුළු ගතිය තියෙනවා. මෙන්න මේක තමයි මේ යෝගාවචරයා ආධුනික යෝගාවචරය මුලින් කරන්නේ. බොහෝ දේවල් වලට හිත යෙදුවොත් බලබලා මොනත බලබලා යන්න ගත්තොත් හැම දෙයක්ම නිත්‍ය වගේ පේනවා. ඒක තමයි සංසාර කියන්නේ. ඒ නිසා අපි අරමුණු මාරු කිරීම හරහා තමයි දුක වඩන්නේ. මේකට සරුවචනාංශේ කාම ගුණ කියලා කියනවා. නිතරම අපි රූප සටහන් සහ ආකාර වෙනස් කරමින් ඉනවා. සද්ද වලට මාරු කරනවා. සද්ද වලත් විවිධ සංගීත රාව වලට වෙනස් කරමින් ඉනවා. ඊට පස්සේ ගඳ සුවඳ දෙකට නිතර වෙනස් කරමින් ඉන්නවා. ඒකම දෙයට කැමති නැහැ. ඉතින් රස මසවුලු නිතරම උදේට එකක් දවල්ට එකක් රැයට එකක් කියලා කෑම જાති අතරමැද කෑම බීම ඔක්කොම වෙනස් කර කර වෙනස් කර තමයි අපි මේ කාම ගුණ වඩන්නේ. එතකොට කයට පහස පස්සට විල්ලුද වෙනස් කරන එක තමයි වාහන අලුත් වැඩියා කරනවා. ඇඳ කුටු ඇඳ පුටු කොට්ට මෙට්ට ගෙනතගෙන මේ සැප જાති දෙනවා. හිතට නල් භූත අදහස් දෙනවා. දෙන්න දෙන්න දෙන්න මේවට කියනවා කාමයේ විතරනේ කාම ගුණ කාම ගොනු වෙලා. කාම කෙඩි ගොඩ ගැහිලා. පොත් වෙලා. ඒන් වෙන් කළ මේ කර්මුන්ට හිත දැමීම හරහා පමණයි අපිට මේ සීමිත <clears throat> තියෙන වස්තු වතින් සීමිත තියෙන සද්ධායෙන් විරියෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් එක අරමුණක හෝ මේ වහා වෙනස් වෙන සුළු ගතිය පෙරලෙන ගතිය දැක් ගන්න පුළුවන්. ඉතින් ඒක ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා දොඩංගොඩ බදා ගන්න ගියා දා ගන්න ගියාට එක දොඩමක්වත් අතට අහු වෙන්නේ නැහැ. ඒ නිසා එකක් අතර ගත්තොත් නම් ගන්න පුළුවන්. ඒ නිසා අපි තීරුම් ගන්න ඕනේ මම මේ විපස්සනාවට ලක් කරන්නේ භාවනාවට ලක් කරන්නේ මේ අරමුණු කිය. එතනදී අරමුණු කිරීමක් තියෙනවා. නිමිති කිරීමක් තියෙනවා. ආලම්බණයක් තියෙනවා. ඊට පස්සේ මේ ආලම්බණය ඇසුරු කරන්නේ ඒකට ප්‍රේම කරන්නවක්වත් සිප වෙලඳ ගන්නවක්වත් ආලිංගනය කරන්නවත් නෙවෙයි ඒ ගත්ත අරමුණ පෙරලෙන බව පෙන්වන්නයි මෙන්න මේක තමයි තේරුම් කරලා දෙන්න අමාරු ඒ අමාරුවට හේතුව යෝගාවචරය ඉන්නේ නිත්‍ය සංඥාවේ නිසා එයා හිතනවා මේ භාවනා කරන්න ගත්ත අරමුණ දිගටම තියෙන්න ඕනේ මේක නිත්‍යයි මේක සුඛයි මට අරමුණ හම්බෙච්ච එක හොඳයි ඒක මගේ ආත්මේ කරගන්න හදනවා නමුත් භාවනා කරනකොට වෙන්නේ මොකද්ද හරියට අරමුණට හිත දාපු ගමන් කොයි වෙලාවක හරි අරමුණට සමීප වෙච්ච ගමන් ඒක පටන් ගන්නවා ඒකේ නාටකම එක ඉසුබුලන්ට චිත්තක්ෂණයක්වත් නොදී කුඩු කුඩු වෙමින් සටහන් ආකාර ස්වභාව ලක්ෂණ වශයෙන් වෙනස් වෙනවා මේ වෙනස් වීම දැකීම උඟ යෝගාවචරයකට අරමුණ එපා කරන සුළු වෙලා ඉරියව්ව එපා කරන සුළු වෙලා භාවනාවේ පාකරවන සුළු වෙලා භාවනා මධ්‍යස්ථානයේ පාකරවන සුළු වෙලා ගුරුන්නාන්සේ පාකරවන සුළු වෙලා තමයි නතර වෙන්නේ. ඒක නිසා Tamanට කමටහන් දීපු ගුරුවරයාට වෛර නොකරන කිසිම යෝගාවචරයක් මේ ලෝකේ නැහැ. ඒ ඒ යෝගාචරයන් නැද්දකින් ඔබතන් කියන වෙලාවක් එනවා. මොකද අර මේ කරගෙන යන වැඩේදී අරමුණ පෙරලෙනකොට එන නිබ්බිදාව හරහා විරංජනීය හරහා විරාගය හරහා පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මේ භාවනා හරියට යනකොට හරියට දත් දොස්තර කෙනෙක් හම්බෙන්න පොලිමේ ඉන්න කට්ටිය වගේලු තමන්ගේ කමටහන් සුද්ධ කරගන්න වෙලා වෙනකන් දැන් ඔක ඇතුළට ගත්තට පස්සේ තියලා මිරි අර යන්ත්‍රයේ තියලා අල්ලනෝනේ දත හිරි වැටෙද්දි ඉතින් ඒ නිසා එළිය පොලිමේ ඉන්නේ තමන්ම තමයි පොලිමට එන්නේ ටිකට් එකක් ගන්නෙ. නමුත් හරියට දත් ගලවන්න පොලිමේ ඉන්න වගේ තමයි ඇතුළේ ඉන්න එක්කනාට පිටේ ඉන්න පොලිමේනේ කට්ටිය තියෙන තරහ. ඉතින් මේක එදා ඉඳලම ලොකු සාහිත්‍යයක්ම වල තියෙනවා තේරවාදී. අපේ තියෙන ත්‍රිපිටකයේ තියෙන ඕනම සූත්‍රයක් ගත්තොත් පේන්න තියෙනවා කර්මස්ථානාචාර්යවරයා සහ ගෝලයා අතර මේ ඇති වෙලා තියෙන දෙබස අම්මයි දරුවයි අතරට වඩා හුඟක් වෙනස්. ගුරුරේ ගෝලයා අතර හුඟක් වෙනස්. වලක ඉතාමත් මාතාවක් ඇති වෙනවා. වරක නැද්දකින් ඔබතන් කියලා හිතෙනවා. ඒකමයි අරමුණට සිද්ධ වෙන්නේ. අරමුණක් ඉදිරිපත් වෙච්චා හරි සතුටක් එනවා. අම්මෝ යන්තම් ආනාපානි හරි ගියා. යන්තම් පිම්බීම හැකිලිම අහු වුණා. යන්තම් පියවර 10ක් 15ක් මට වම දකුණු වශයෙන් තේරුම් ගන්න පුළුවන් කියලා. දැන් මේකට හොඳටම සමීපෙලා බලනකොට මේ අරමුණ දෙකට කපපු මාළුවෙක් වාගේ, කොට දාපු මාළුවෙක් වාගේ, ගැඩවිල්ලෙක් දෙකට කැපුවා වගේ නලියනවා. ඉතින් නලියනවා දකින්නකොට නිත්‍ය සංඥාවින යෝගාවචරයට විශාල අපුලක්, විශාල බයක්, සතිය නැති වුණා කියලා සමාධිය නැති වුණා කියලා විශාල පිළීමක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ පිළීම කොහොමද කියන්නේ? පිළීමට සාදර කරන තමයි මේ ਸਰුවචනංශය උත්සාහ කරන්නේ. ඒක පොට්ටපාද සූත්‍රයේ කෙලින්ම සඳහන් කරනවා. මහණි යම් වෙලාවක චූලසුඤ්ඤත සූත්‍රය. යම් වෙලාවක ගිහි ගිය අතහැරලා ඇවිල්ලා මේ අරණ්‍ය වාසයට ආවට පස්සේ අරණ්‍ය වාසයට ප්‍රිය කරන්න කියලා තියෙනවා. අරණ්‍ය වාසීට ප්‍රිය කරොත් විතරක් gedara දොර තියෙන ප්‍රශ්න අමතක කරන්න පුළුවන්. අරණ්‍ය වාසී ප්‍රිය කළොත් පමණක් gedara දොර ඇලියැත්තු, රත්තරම් මිනිමුතු, නිශ්චල චංචල දීපල පිළිබඳව ආතතිය අසහනේ නැති කරන්න පුළුවන්. හැබැයි අරණ්‍ය වාසී ජීවිතේ ටිකයි හිරිහැර දායකයි. gedara තරම් පහසුකම් නැහැ. ඒ නිසා අරණ්‍ය ජීවිතේ කටුකරෝසනයි ටිකක් දරතයි. පරිලාහයි. නමුත් මහණෙනි ඔකට දරතයක් කරගන්න එපක පරිලාහයක් කරගන්නක සතුටක් කරගන්න ගීගියත් අරපු නිසානේ මේ අරන්නේ ඉන්නේ කියලා අරන්නේන දුක්වලට ප්‍රිය කරන්න කියලා බුදුහාමුදුර අපිට උගන්වනවා. මට සැකයි ඒක කිව්වට කන් වලට වදීද කියලා. මේක කියවන්න දුන්නට කියවයිද කියලා. මොකද මෙතනත් ඇවිල්ලා අර ගෙදර තියෙන පහත්කම් ඉල්ලන්න හදනකොට පේනවා. ගීගියත් අරනට වැඩිය තාම කාම ආසාව තියෙනවා. ඊට පස්සේ සරුවචාන්සේ සඳහන් කරනවා හොඳයි අරන්නේ දුක් කරදර තමයි ඒක ඇත්ත. මේ උඹට ඒ නිසා පුළු කරදර අඩු කරන්න ඕන නම් සීමාව කරගන්න කය. කයට සංඥාව දාගන්න. ඉඳගෙන ඉන්න ඉරියවට විතරක් ගන්න. ඒතකොට ඉඳගෙන ඉන්න ඉරියවට විතරක් හිත ආපු වෙලාවක් හිතන්න. ඒතර gedara dora ප්‍රශ්නත් ඉවරයි, අරන්නේ ප්‍රශ්නත් ඉවරයි. තීනන යම් ප්‍රශ්න ප්‍රමාණයක් තමයි කය සීමා කරගත්ත ප්‍රශ්න ටිකක් නේ තියෙන්නේ. මේ ටික ප්‍රශ්න තමයි මහරෙනි. මේක දරතයක් තමයි. මේක පරිලාහයක් තමයි. ඊගා පරිච්ඡේදී සරුවත් chance කරන මේක පරිලාහයක් කරගන්න එපා. මේක භාවනායේ දියුණුවක් කරගන්න. මේ භාවනා කරපු නිසායි කායට හිත ගන්න පුළුවන් උනේ. ඒකෙන් එන කරදර ටිකෙන් මට සීහිය තියෙන බව තේරුම් ගන්නට. ඒ කරදර නිසා මට ලෝකේ කරදර නැති බව තේරුම් ගන්නට. මේ කරදර තියෙන නිසා අරණ්‍යයක් කරදර නැහැ. තියෙනවා තමයි කයක් කරදර. කියලා මේ කයෙන් එන දරතය, කයෙන් එන පරිලාහය, කයට හිත දැම්මොත් අනිවාර්යයෙන්ම එනවා. ආන්නයකට සාදර වෙන්නේ කියලා කියනවා. ඊටසේ කය කියන්නේ හතර මහා භූතියෝ නම් ඉඳගෙන ඉන්නකොට අපි මේ හතරෙන් වායෝ පොට්ටබ්බ ධාතු රිතක් හිත දානවා. ඉතින් කයක තිබුණ හිත වායෝ පොට්ටබ්බ වලට ධාතුවට දානවා කියන එක හැමෝටම කරන්න බෑ. හුස්මට මේ හිත හිටින්නේ නැහැ. හිටියත් ඒක දරතයක්. ඒක පරිලාහයක්. ඒක දුකක්. ඉතින් මහණෙනි දැන් දුකක් තමයි දැන් තියෙන වායෝ පොට්ටබ්බ ධාතුර දාලා දුක විතරනේ මුළු කයක් දුක් නැහැනේ අරණ්‍යයක් දුක් නැහැනේ ඊතර දොරේ තිබ්බ දුක් නැහැනේ කියලා මෙන්න මේ කල්පනාව ගන්න බැරි අපි අර පුංචි දුකටවත් කැමති නැහැ මෙච්චරක් දුක්ඛන් දක්කයින් කරන්න පුළුවන් මේ කයේ දුක් ටිකට සාදර වෙන්න ඒ නිසා අද කියවපු කමටහන් ටික ආය අරන් කියවන්නේ ඔක්කොටම වෙලා තියෙන මේ කයට හිත ගියාට පස්සේ මේ කයෙන් එන මේ පුංචි දුක ඉවස ගන්න බැරුව විශාල චෝදනා පත්‍ර ලියනවා. එයාට තේරුම් ගන්න පුළුවන් නම් කයට හිත ගියා කියලා ගන්න දැන් සතිය පිහිටලා. මේ කයේ තියෙන දුක් ටික දැරිය හැකියි. මේ නිසා ගමක් රටක් දුක් නැහැ. අරණ්‍යයක් දුක් නැහැ. කයක් දුක් නැහැ. වායෝ පොට්ටබ්බ ධාතු විතරක් දුක් තියෙනවා කියලා. භාවනාව ඒක බොහොම සතුට වෙන්න ඕනේ. සතුට වෙලා සතුට සිතින් අර භාවන දිහා බලනකොත් ඔය දුකත් ගෙවෙන්න පටන් ගන්නවා. ආනපන ගෙවෙන්න පටන් ගන්නවා. සූක්ෂම වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් මේ දැක දැක දන දන කය කීපු වායෝ පොට්ටබ්බ ධාතුව කියපු නැත්නම් ආස්වාස් ප්‍රසවාස කය කියලාත් මේකට කියනවා. මේ කය ගෙවෙන්න පටන් ගන්නවා. ගෙවෙන්න පටන් ගන්නකොටත් යෝගාවචරය දන්නේ නැහැ කෝකට වැඩිය කෝක හොඳයිද කියලා. මොකද අර ගිවං කරන වැඩපිළිවෙල දිහා නිච්ච සංඥාවෙන් බැලුවොත් ආනාපානයේ ගෙවීමත් පේන්නේ ක්ෂය වීමක් වැයවීමක් මහ කරදරයකට. නමුත් මේක වැය වෙන්නේ දුකයි. මේ වැය වෙන්නේ පරිලාහයයි. මේ වැය වෙන්නේ අසහනයයි කියලා හැඟීමෙන් බැලුවොත් තමන්ට පේන්න පටන් ගන්න මේ භාවනා කරලා පැයෙන් දෙකෙන් ඔය බුදුහාමතුෝ කියපු දේ අත්දකින්න පුළුවන් 100 100ක් නැති වුණත් පැය ගානකින්. මේක අත්දැක ගන්න බැරි අපි නිතරම අර අරමුණට ප්‍රේම කරනවා. අරමුණ වෙනස් වෙනකොට යුද ප්‍රකාශ කරනවා. චෝදනා පත්‍ර හදනවා. ඉතින් කොච්චරක් කමටහන සුද්ධ කරන්න වෙයිද? ඔය අරමුණට හිත දාන එකත් ලොකු දෙයක්. අරමුණෙන් එන දුකත් භාවනා කරන බවට ලකුණක්. ගතිමත් බවට ලකුණක්. ඕකට ප්‍රේම කරලා, ඕකට ප්‍රමෝද වෙලා, ඕක සති සම්පජඤ්ඤය කියලා, ඕකට ප්‍රීතිය කියලා, ඕකට පස්සද්ධිය කියලා, ඕකට සමාධිය කියලා. ඕක දිහා හොඳට බලනින්න මොකද වෙන්නේ කියන්නේ? ওই දුකත් නැති වෙනවා. අන්නේ ආකාර මේ සංඥාවේ වෙනසක් ඇති වෙන්න නම් මේ අනිච්ච සංඥාව නිසා ඇති වෙන දේ දුකක් තමයි. අන්නේ දුකට ප්‍රේම කරන්න කියන ඒ දුකට ප්‍රේම කරන්න කියන්නේ මේ සංසාරේ ගෙවම් කරන්න ඕනවට. ඒ දෙක කරගන්න බැරි නිසා අපි මේ ඇති වෙන අර කිඹුලා බේර කවට ප්‍රශ්න නැහැ අපිට. මේ කොහිල කටු අයින් එක තමයි ප්‍රශ්න. කිඹුලාගෙන් බේරලා ඇවිල්ලා මේ කොහිල කටු අයින්නවා කියලා චෝදනා කරන. ඒක බනින්න නරකයි. තේරුම් අරගන්න ඕනේ මේ බබා බහ තෝරන්නේ කොහොම තමයි. ඒකට තියෙන මේ අනිත්‍ය දේ අනිවාර්යයෙන්ම හරපද්ධතියක් නැහැ. මේක නම් ඊගාවටත් හම්බෙන ආත්මේ. ඉස්ත්‍රිං හිතනවා පුරුෂ ආත්මේ හොඳයි කියලා. පුරුෂයෝ හිතනවා නම් ස්ත්‍රීන් හොඳයි කියලා. ඒ තාම තියෙනවා මේ මට හම් වෙච්ච එක තමයි රවුතු. ඊගාම හොඳ එකක් ගන්නම් කිය. කොයි එක ගත්තත් කක්ක තමයි. කොයි එකේ තියෙන කක්ක. රූප ධර්මයක් ගන්නද ආත්මයක් නැති, පණ නැති එකක් වෙනස් වෙනවා. ඊට පස්සේ ගන්නකෝ පණ තියෙන සවිඥානික ශරීරයක් ඒක ඊටත් වැඩිය වේගෙන් වෙනස් වෙනවා. අපි හිතනවා මේ මට හම්බෙච්ච එක තමයි මේ බාල වර්ගයක හොඳ වර්ගයකක් ගන්නද අපි පින් කරනවා. පින් කළා ඉතින් ඒ පිනේ අනිවාර්යයෙන්ම දෙනවා මේක. හම්බ වෙනවා ඒක. අපිට පස්සේ ආයෙ කාපන්. ආයෙසරයක් අර විජිත විඳවන. නමුත් කොයි එකෙත් මේකයි තියෙන්නේ කියලා දැනගන්න නම් අර අනිච්ච සංඥාව මුල් කරගන්න ගත්ත නිමිත්ත කියලා එකක් තියෙනවානේ. අරමුණ කියලා එකක් තියෙනවානේ. එහෙම නැත්නම් ආලම්බණයක් තියෙනන්නේ ආලම්බණය දෙන්නේ ප්‍රේම කරන්න නෙවෙයි ඒක ගෙවි යෑම දකින්නයි, ඒක වැය වෙන හැටි දකින්නයි, විරාගය දකින්නයි, ක්ෂය වීම දකින්නයි, Nirodhe දකින්නයි කියලා. ඒක ගෙවීම දැක ගැනීම ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම්. එහෙම නැත්නම් ඒක භාවනායේ දියුණුවක්. ඒක කෙලෙස් අඩුවීමක්. මේක මගේ ප්‍රයත්නයේ ලැබිච්ච තෑග්ගක් විදිහට කල්පනා කරන්න පුළුවන් නම් ඒ වෙනකොට ඒ කියන්නේ මේ අනත්ත් සංඥාවට හිත සකස් වෙලා තියෙනවා. නමුත් ඒක 100කට කරාට ඔක්කොට මේක සැරේ වෙන්නේ නැහැ. ඒක නිසා භාවනාවේදී ඒ தত্ত্ব ඒව ලබන්න ඕන කරන අත්දැකීම් හිගතාවයක් මේ එක්කෙනෙකුගේවත් නැහැ. ඕනම කෙනෙක් මේක විඳලා තියෙනවා. නමුත් මේ බලන්නේ භාවනාව අත්ත් සංඥාවෙන් නම් එයා කියන කතාව, එයාගේ අර්ථකතන, එයා දෙන නිගමන තේරම තව තවත් පුන මේ පුනර්භවයක් ඇති කිරීමට හේතු වෙනා මිසක්කා මේ තියෙන දේ හරි පැත්තට දැක් ගන්න බෑ. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් මේ භාවනා කරගෙන ඉන්නකොට සද්දයක් ඇහෙනවයි කියලා. පරියංකේදිත් ඒක සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ ආත්මං කරනකොටත් එනවා. එදින්දා ජීවිතේ තමන්ගේ නැවතිල්ලේ කටයුත්තක් කරනකොටත් සද්ද ඇවිල්ලා අපිට ටිකක් කරදර කරනවානේ. එහෙම නැත්නම් හිතවිල්ලක් කියලා ගත්ත ප්‍රශ්නයක් නැහැ. සද්දයක් කියලා ගත්ත ප්‍රශ්නයක් නැහැ. ඒ සද්දයක් ඇවිල්ලා කරදර කරනවත් එක්කම මේ Taman භාවනා කර හිටපු අරමුණට මේක කෙනහිල්ලක්. මේක සතියට කෙනහිල්ලක්. මේක භාවනාවට බාධාවක් කියලා කියන්නේ අර අරමුණ නිමිත්ත ප්‍රියමනාප එකක් බාටපත් කරන ආත්මයක් කරගෙන ඒකට අභියෝග කරන සද්දේ එනතන් තමන් වඩන ලද සතියට ප්‍රේම කරන නිසා සතිය කැඩෙනවයි කියලා හිතන සද්දයට ද්වේෂ කරනකොට අනිවාර්යයෙන්ම අපි මේ සද්දේ ඇති කරන කෙනත් එක්ක මොකද්ද වෛරයක් හට ගන්නවා. මේ සද්දේ සාමාන්‍යයෙන් ගස් දෙකක් එකට ඇතිලා එන සද්දයක් වෙන්න පුළුවන්. නමුත් අපි වහාම උත්සාහ කරන මේක කාගේ හරි වැඩක් වෙන්න ඕනේ කියලා. මේ මම භාවනා කරනවට විරුද්ධව තමයි මේ කටයුතු කරන්න කියලා අර කරන සද්දෙට විශාල කතන්දරයක් හැදෙන්න පටන් ගන්නවා. මේ කතන්දරේ කොච්චර පණ පෙවෙනවද කියනෝ නැත්නම් ආත්ම ස්වરૂපේ ගන්නවද කියලා හිතෙනවනම් Taman ඉන්න සලුව ගසා දාගෙන ගිහිල්ලා ඒ මනුස්සය ළඟට ගිහිල්ලා ඒ සද්දෙන් නතර කරලා ඉන්න ධර්මයට අපි ඉක්මන් වෙනවා. නමුත් ගිහිල්ලා බලනකොට එතන මිනිස්සෙක් නෙවෙයි නිකන් සාමාන්‍ය සිද්ධියක් වෙන්න පුළුවන්. නමුත් සද්දෙට බාධා වෙනවා අරමුණ හොඳයි සද්දේ හොඳ නෑ අරමුණ මං හදාගත්තේ මම මේක මගේ මේක ආත්ම සංඥාවෙන් ගත්තනම් අරමුණෙන් වෙන අරමුණකට යෑම සතිය පොඩ්ඩක් කැඩීම අපි කොච්චර කලබල වෙනවද කිව්වොත් ඒන සද්දේ හෝ ඒන හිතවිල්ල හෝ ඒන වේදනාව ආත්ම ස්වරූපෙන් කාට හරි හේතු කරන්න හදනවා ඒක තමයි අපි මේ කියන ප්‍රපංච කරනවායි කිය. කතන්දර ගොතනවායි කිය. ඒ කතන්දර ගෙතීමකින් අපි Nobel Prize දීලා මදි අපට. පුදුමාකාර විදියට මොනවාරි වෙච්ච ගමන් ඒක අසවලා විසින් කරන ලද්දක් කියලා අපි හේතු කරන්න හදනවා ආත්මයක් දීලා හේතු කරන්න හදනවා. මාර කීපතාවක් මතක කරගන්නවා නිල්ලඹ ඉන්න කාලේ මදුරු හිටියා. ඒක ජර්මනියෙන් ආපු නෝන කෙනෙක් ඉඳලා තියෙනවා ගේ කාහෝල් එක ඇතුලේ මදුරු සීතල නිසා පොරව ගන්න පුළුවන්. ඒ නිසා කන එක කාපු දෙන් කියලා පොරවගෙන එළියේ ඉඳගෙන ඉඳලා තියෙනවා. ඒක හිතාගත්තලු මදුරු කනකොට මම දැන් විඳිනවා. වෙන කරන්න දෙයක් නැහැ. එකයි දෙන්නේ කන්නේ කාච්චාවයි කියලා. ඒ නැත්නම් ඔය ඩෙන්ගු තිබුණ නැහැ ඒ කාලේ. තිබුණා නම් තිබුණේ මැලේරියා විතරයි. ඉතින් ඉන්නෝන ඉඳගෙන ඉන්නකොට දැන් අතේ කනවලු එකේ. ඉතින් ඒ ඇවිල්ලා වහනකොටම තද වෙනවනේ මధుරා දත් දෙකට ලහපන්න හිතෙනවා. ඊට පස්සේ ඌ ඒක කිසි කරදරයක් නැතුව එතනම ආයේ ටික ටික විදින්නේ ගල් කටුවෙන් විදිනවා වගේ මූට අපල කුඩු කරන්න හිතෙනවා. ඇත්තටම පණ තිබ්බත් කරන්නේ ගහලා ඇම්බර්ලම දාන එකනේ. මధుරාගේ නෝන ඇවිල්ලා කියනලු අඳුර ගන්නවත් බෑ කියලා මිනිහ. මරලා නැතර කරන්නේ නැහැ. ڇප්පම කරලා දානකොට සැලුව මැරුවට කමන්නේ දෙයියනේ. ඇයි අප්පා මේ තරම්ම කොඩු කරන්නේ කියලා වයිෆ් කතා කරනවනේ. මොකද මිනිහ මරණ පරීක්ෂණයක්වත් කරගන්න විදියක් නැහැ. අඳුර ගන්න බැරි තරම් තලනවා. දැන් මෙයා හිතන්න තලන්න නැති වෙන්නේ. ඉතින් ඒ වලට මඳුරවා දෙන වදේ එක දහස් ගුණයකට ලොකු වෙලානේ පේන්නේ. මෑන දැන් ඉවස ගන්නම බෑ. විජින ඉවසන හිමීට ඇත්තේ කර බලුවල මම සිහියෙන් නැවතිල්ලේ නිස්සද්ද ඇස් දෙක බලනට සමනලේකලු. මදුරෙක් නෙවෙයි. ඒක වහලා ඉන්නවා. <clears throat> ඉතින් ලොකු සතුටක් ඇති වුණාලියකෝ මගේ ඇඟේ සමනලේක් වහලා. එතකොට අර මදුරුවා කියන ද්වේෂය වෙනුවට දැනගත්තා මම මේ මදුරෙක් අපේක්ෂා කරලා ගියේ හරියටම වැහුවා. වහලවල දැන් මේක විදිනවා තේරෙනවා. අතේ බලන්න විදලා නැහැ. ඌ වහලා ඉන්නේ. ඉතින් මේ සතුටෙන් ඉන්නකොට එයාත් එක්ක ආපු අනෙක් ජර්මන් යේලියක් කඳ දිගේ දූවනවල සමනලෙලේ පිටිපස්සේ අතංගුවක් අරගෙන අල්ලගන්න පන පිටින් ජර්මනියට ගෙනියන්න. ඒකට පුදුම ද්වේෂයක් ආවලු මෙච්චර ලස්සන තැන ඉන්න සමනලයට ඇයි මේ වෙන තැනකට ගෙනියන්න හදන්නේ? ඔය මේකේ මේකනේ උගේ භූමිය. කියලා මෙයා වෙච්ච සිද්ධිය ලියලා තියෙනවා. වහලා තියෙන්නේ සමනලෙක් බලාපොරොත්තු වෙන්නේ මధుරුවෙක්. එතකොට මధుරවා පිළිබඳ වෙන ද්වේෂය මధుරවට ආත්මයක් දීලා දිගට කතන්දරයක් යනවා. නැත්නම් ඇත්ත කියලා බැලුවොත් ඒක නෙවෙයි වෙලා තියෙන්නේ. ඒ නිසා මේක පවුලක් කරනකොට, සමිතියක් කරනකොට, කොන්තරකාරේ ඉඳ ගියාම කවුරු මොන තීන්දුව ගත්තත්, මුගක් වෙලාට ඒ තීන්දුව මේ අවස්ථානුකූලව ගන්න තීන්දුව අනිත් කෙනාට හිතෙන්නෙම මුන්නේ මේ අදහසින් කරමයි කරලා තියෙන්නේ. මේක මට ගහන්න තමයි කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ දිගින් දිගට දිගින් දිගට අපි කරන වැල් වටාරන. එහෙම නැත්නම් අපි මේ කරන අර්ථකතන දිහා බලනකොට හෙට බැලුවොත් ওই ප්‍රශ්නේ දිහා සම්පූර්ණ වෙනස් කතාවක්. ඒ නිසා පත්තර හැමදම පිළිලා. රේඩියෝ එක හැමදම පිළිලා. ටෙලිවිෂන් එක හැමදම පිළිලා. ඔය එකකවත් මොනම සත්‍යයක්වත් නැහැ. වෙන්න තියෙන දේ වෙනවා. නමුත් අපි අර ආත්ම සංඥාවෙන් බලනකොට අපිට මොනවා හරි නුරුස්නා දෙයක් ආවනම් අපි හිතන්නේ කෙනෙක් විසින් මවන ලද කරන ලද දෙයක්. අපිට හොඳ දෙයක් වුණා නම් කවුරු හරි මට සැලසුම් කරලා මට මේ තෑග්ගක් දීලා තමයි කියලා කියන. මේකේ මේකේ සමස්තේ තමයි මේ දෙවියන් වහන්සේ කෙනෙක් මවාගන්නේ. අපිට මේ සියල්ලම කරන දෙයියෙක් ඉන්නවා කියලා. දෙවියන් වහන්සේ විසින් අපි මවලා තියෙන ඉතින් දෙවියන් වහන්සේක මනාව හැටියට අපිට එක එක සංඥාවල් එනවා. ඒ නිසා අපිට යම් විදියකට අපිට නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, සුභ සංඥාව, ආත්ම සංඥාව ගන්නවන එකම දෙයයි දෙවියන් වහන්සේ සතුටු කරන්න ඕනේ. හැබැයි ඒකත් දෙවියන් වහන්සේ වැඩ කරන්නේ තර්කයකට නෙවෙයි. දෙවියන් වහන්සේ කාටවත් වග වෙලා නැහැ. ඒ නිසා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා දෙවියන් වහන්සේ සතුටු කිරීම විතරයි කරන්න ඕනේ. ඒක දෙවියන් වහන්සේ කියපු කිරියට කරන්න ඕනේ. ඉතින් දැන් අද තියෙන ස්නායු වෛද්‍ය විද්‍යාව වෙනුව බැලුවත් අන්න අර ජර්මන් කෙල්ලගෙන් අහලා බැලුවත් අපි විඳවන්නේ අපි විසින් හිතා ගන්න ලද්දා. සමනලෙක් වහලා ඉන්නේ. ඇද්ද කරලා බලනකම් මදුරුවෙක් විදිනවා. ඩෙන්ගු හැදෙන්න ඉඩ තියෙනවා. චිකන් ගුන්ණා එන්න ඉඩ තියෙනවා. මැලේරියා එන්න ඉඩ තියෙනවා. දිගටම ඇඟ ගැහෙනවා. ඇහැරලා බලනකොට ඉන්නේ සමනලෙක්. ඒක නිසා දැන් කියනවා දෙයියෙක්ම වාගත්තේ මනුස්සයා විසින් කියලා. ගෙදර නිකන් තියෙන කුණු බාල්දිය වගේ විසිකරන්න ඕන දේවල් අර බාල්දියට දානවා වගේ. ඉතින් මේක කවදාද අපි අස්පනා අපිට හෙලි කරලා බලක ගන්න. ඒ සඳහා ਸਰුවචනාංශේ මතක් කරලා තියෙන්නේ අපට එන සංඥා එහෙම නැත්නම් අපි ඉඳගෙන සංඥා කියලා කියන්නේ අපි එක එක දේවල් හඳුනා ගැනීම සඳහා තියෙන සලකුණු. ඒකට ලස්සන විග්‍රහය පොට්ටපාද සූත්‍රයේ කියනවා ඒක සාරුවච්චන්හන්සේගේ උගන්වීමක් විදිහට කරන්නේ. නමුත් ඒකෙන් එදා වෙච්ච සංසිද්ධිය පොට්ටපාද සූත්‍රයට පදනම් වෙච්ච සංසිද්ධිය අපි අද ඉන්නේ ජීවිතයේ මේ වර්තමානට කොච්චර අදාළද එයින් එහාට වෙන මේ වෙන වෙන මනුස්ස ලෝකයක් ඇවිල්ලා වෙන කල්පයක් ආවත් වෙනස් වෙන්නේ දවසක් සරුවච්චන් වහන්සේ කල්ැතුව සිවුර පෙරවගෙන පාත්‍රය අරගෙන පින්න පාතේ වයින්නවා. වයින්නකොට බලනකොට ටිකක් කල් වැඩි. එතකොට ඒ ළඟ තියෙන පොට්ටපාද කියන පරිබ්‍රාජකයාගේ ආරාමයට වඩිනවා. ඒ දෙකොල්ල මත දෙකක ඉන්න දෙන්නේ මේ බුදුහාමුදුර තමන්ගේ මතේ පොට්ටපාදේ ඉන්නේ වෙන මතයක නමුත් දෙන්න යාළුවෝ. පොට්ටපාද කියලා කියන තවත් පිරිසක් මෙහෙවන කෙනෙක්. ඉතින් ගියාට පස්සේ කට්ටිය හරි සතුටු වෙනවා නේ බුදුහාමුදුරු අපි ඉන්න තැනට වැඩිය නේ කියලා. ඉතින් බුදුරජාණන්තේ අහනවා දැස්ගෙන මේ කතාව තිබිච්චාවයි. අනේ ස්වාමීන් වහන්සේ අපේ අතර තිබුණ විශාල සම්මන්ත්‍රණයක්. මේ කියන්නේ මේ ආගමික නායකයන් අතර කුතුහල ශාලාව කියන්නේ ප්‍රජාශාලාවේ. ඒකෙදී මේ අபிසඤ්ඤා නිරෝධය කියන්නේ මොකක්ද කියන එක අපේ ප්‍රශ්නේ වුණා. ඉතින් කාටවත් විනිශ්චය කරගන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ. අවසානයේ මත හතරක තමයි අපි නතර වුණේ. අபிසඤ්ඤා නිරෝධය කියනකොට මේ සංඥාව කියලා කියන්නේ කිසිම හේතුවකින් අප්‍රත්‍යකින් හටගන්න දෙයක් නෙවෙයි. ඔහේ එනවා. ඔහේ යනවා කියන එකක් තමයි පළවෙනි මතධාරියාගේ අදහස. එතකොට දෙවන්නේක් කියනවලු නේ නේ සංඥාව කියන එක බලවත් දෙවියන් බ්‍රහ්මයන් විසින් අපේ හිත වලට දානවා දාපුවම අපි සංඤී වෙනවා ඒත් ඒව අපේ හිතෙන් අයින් කරනවා එතකොට අපි සංඤී භාවේ නැතිව අපි වෙන සංඥාවකට යනවා එනිසා මේක තනිකර කරන්නේ බලවත් දිවියන් බ්‍රහ්මයන් විසින් නැත්තම් මවුන් කර දිනනවා කියන ඊට පස්සේ තුන්වෙනි කණ්ඩායමක් කළු නෑ ওই දෙකම අපි පිළිගන්නේ මේ ලෝකෙමේ ඉන්නවා බලවත්ව බණ භාවනා කරන සමන ප්‍රාක්‍මණයෝ ඒ ඇත්තෝ එක එක නාගේ ඔළුවට සංඥා දානවා එතකොට එයා සංඥී වෙනවා ඒ සංඥාවේ අයින් කරාට පස්සේ වෙන ඒ සංඥාව එන්නේ ඒක කරන්නේ දෙවියෝ නෙවෙයි මෙලොවම ඉන්න ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ. ඒතර තුන්වෙනි කට්ටිය හතරවෙනි කට්ටිය කියනවා නේ සංඥාව කියන්නේ ආත්මය ආත්මේ තියෙනකොට අපි සංඤී ආත්මේ නැතිකොට සංඥාව නැහැ. ආත්මය තමයි සංඥාව කියන්නේ. ඒ කියන්නේ ඒක විස්තර කරගන්න බැරි තැනට යනකම්ම ගත්තට පස්සේ ඒකම ආත්මය කරන්නේ. ඉතින් බුදුරජාණන්සේ පස්සේ මේ තියෙන වෙලාවේදී මේ හතර පිළිබඳව ਸਰුවච්ච මතය විස්තර කරන ਸਰවඥාන්ස කියන යම් කිසි කෙනෙක් කියනවා නම් සංඥාව හේතු අප්‍රත්‍යයෙන් එනවයි කියලා මේ නිච්ච සංඥාව හෝ අනිච්ච සංඥාව හේතු අප්‍රත්‍යයෙන් එනවයි කියලා එක මම මුලින්ම ප්‍රතික්ෂේප කරනවා. එහෙමනම් කවදාකවත් මේ ලෝකේ ආගමික නායකෙක් ධර්මයක් නිවනක් පති තියෙන්න බෑ. නෑ එහෙමකක් තියෙනවා. ඒක අ හේතු අප්‍රත්‍ය නෙවෙයි වෙන්නේ සංඥාව අ හේතු අප්‍රත්‍ය කියනම කෙටිමයින් කරනවා. ඊට පස්සේ කවුරු හරි කියනවා මේ සංඥා අපේ ඔළුවට දාන දෙයියෝය කතරගම දෙයියෝ එනමය Taman දෙයියෝ එනමය අර බ්‍රහ්මයාය මේ බ්‍රහ්මයාය කියලා කියලා මේ සංඥාව නොදැනුවත්කම නිසා මනසෝ ලේසියට හොයා ගන්නවා Tamanගෙන් පරිබාහිර බලවත් කෙනෙක්. මේ කතෝලික කට්ටිය ඒගොල්ලන්ට මේ මවුන් කරද වෙනවාසි කෙනෙක්. එතනින් ගියාම මුස්ලිම් අයට අල්ලාහු අක්බර් ඒ බලවත් දෙවියෝ ඉන්නවා. එහෙම නැත්නම් මුස්ලිම් අයට කතෝලික අයට Hindu අයට බ්‍රහ්ම පදාර්ථය තියෙනවා. අපි ලංකාවේ අයටත් හැම කෙනාම දෙවි කෙනෙක් අදහනවා. විශේෂයෙන්ම ත්‍රිවිධ හඳුනායි ලොක්කෝ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම අදහනවා. හැබැයි ඒකල එකතු වෙලා බුද්ධ ආගම රකින්නයි කියලා තමයි කියන්නේ. හැබැයි බඩේලියන්ට ගිය ගමන් දෙයියෝ පිටිපස්සේ තමයි යන්නේ. ඒ මොකද ඒගොල්ලෝ දන්නවා ඒක සෞතු කරගත්තොත් කරන්න බෑ කියලා. ඔය එන හැම ලොක්කගෙම කටේ අතේ තියෙනවා සාමාන්‍යයෙන් කඹයක් කඹරන තරම් පිරිත් නූල් ගැට ගහගෙන ඉන්නවා. ඒ තමයි ප්‍රසිද්ධිය කරන්නේ. හැබැයි නිතරම කරන්නේ දේවාල ගාන යන එක තමයි. මොකද ඒගොල්ලෝ දන්නවා මේ ජය පරාජය දෙකේ හතර තියෙන්නේ කාම ලෝකේ නෙවෙයි ඒ දෙයියෝ ෂේප් කරගන්න එක කියලා. තව කට්ටියක් ඉන්නවා ශ්‍රමණ ප්‍රාඥෝ ෂේප් කරගන්න කට්ටිය. ඒ කියන්නේ Tamanට වෙනම අදහන හාමුදුර කෙනෙක් ඉන්නවා, ස්වාමි කෙනෙක් ඉන්නවා. එයා තමයි මට මේ ඔක්කොම ගෙනත් දෙන්නේ කියලා. ඒ වෙනත මගේ හිතට මේ සංඥාවල් දාන්නේ අසවලා. එයා තමයි මේ ඔක්කොම කරන්න කියලා තිල්වන්ත ගුණවන්ත නැත්තම් භාවනා කරන සමන ප්‍රාක්‍මණය ඉන්නවා කියලා. ඊට පස්සේ සංඥා කියන්නේ ආත්මය. සංඥා තියෙනකොට සංඤ්ඤ වෙනකොට ආත්මේ බව තේරෙනවා. විසංඤ්ඤ වෙනකොට අසංඤ්ඤ වෙනකොට ආත්මයක් නැහැ. මෙන්න මේ හතර කිව්වට පස්සේ බුදුදහම කියනවා සික්ඛාය ශික්ෂාවෙන්මයි සංඥාව තීන්දු කරන්න තියෙන්නේ. ඔය කියන පරිබාහිර හේතු හතරම මම පිළිගන්නේ නැහැ කියලා. ඒකල බුදුරජාණන්සේ පෙන්ලා දෙනවා. ශික්ෂාවෙන් ඒ තමන් මේ සංඥාව ටික ටික ටික ටික එහෙම නැත්නම් සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වලින් මේ සංඥාව අපිට සංඥාවට දාසෙක් වෙන්නේ නැතුව සංඥාවට නිදාස කරන හොයන්නේ නැතුව සංඥා වැඩ කරන යාන්ත්‍රණේ හොයා ගන්න පුළුවන් කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා කාමයේ ජීවත් වෙන මනුස්සයාට ඒ කාමයට දාසකම් කරන තාක්කල් ඒ මනුස්සයා සංඥාව ගැන විශාල සතර බලධාරී ගතියක් පෙන්වන්න හදනවා. ඒ මොකද එයාට කාමයට තියෙන ආසාව නිසා. නමුත් එයා කාමයෙන් අබිනිෂ්ක්‍මණය කරනවා නම් දැක දැක දන දන තමන්ගේ ප්‍රිය වස්තු වලින් අයින් වෙලා අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුන්‍යාකාරගත වෙලා ඉන්නකොට එයාට ඒ කාමයෙන් කරදර කරන්නේ නමුත් කාමයේ පිළිබඳ මතක සටහන් ටික කාම සංඥා වශයෙන් යාට කරදර කරනවා. අපි මෙහි ඇවිල්ලා කොට්ටයක් උඩ වාඩි වෙලා කොච්චර සිල්ලරන් තිබ්බත් වටේ කොච්චර උපාසක උපාසිකාව හිටියා කොච්චර සද්ද නැතුව හිටියත් අපි අර ගත කරපු ජීවිතයේ ඉතුරු වෙච්ච කාම හේවණලි ටික තියෙනවනේ. අපි විඳපු දේවල්, රස බලපු දේවල්, බලපු දේවල්, අහපු දේවල්, ඒ වගේ මතකයේ තමයි පංච නීවරණ කියන්නේ. එහෙම නැත්නම් පරිඋත්ථාන කෙලස් කියන්නේ. ඒ ටික යහට දිගටම වද දෙනවා. ඒවට බුදුරජාණන් වහන්සේ කියනවා කාමයක් අයින් කෙරුවට පස්සේ කාමයේ හේව නැල්ල එහෙම නැත්නම් ඒ කාමයේ සංඥා විතිරුණයි කියලා. මේක කවදාකවත් ගීගේ අතෑරපු කෙනා අතෑරපු නැති කෙනාට දැනගන්න බෑ. එයා හදන්නේ කාමයේ වැඩි කරගන්නයි. ගීගේ අතෑරපෙකන කාමයේ අයින් කරන්න හදනකොට පේනවා කාමයේ අයින් කරාට කාමයේ මල්ලි ඉන්නවා. එයා තමයි කාම සංඥාව කියන්නේ. කරන ලද කාම වස්තු වල සංඥාව Taman යන යන තැන ගෙනියනවා. ඒ නිසා ඒක කාම ඡන්දේ වශයෙන් පෙනී හිටිනවා. ව්‍යාපාදේ වශයෙන් පෙනී හිටිනවා. තීන මිද්ද වශයෙන් පෙනී හිටිනවා. උද්දච්ච කුච්ච විචිකිච්ඡා. ඉතින් මේක සීල ශික්ෂාවෙන් අයින් කරන්න බෑ. ඒකට බුදුරජාන්සේ සමාධි ශික්ෂාවක් දෙනවා. මොකද්ද? බොහෝ අරමුණු වලට යන්න බෑ. ඒ කාරණාවට හිත තියන්න. එහෙම නැත්නම් සතිය පිහිටවන්න. ඒ කාරණාවට සතිය පිහිටවන හැම චිත්තක්ෂණයකම කාම සංඥාව නැහැ. එيشා යා දැන් කාමෙත් නැහැ, කාම සංඥාවක් නැහැ. හැබැයි අර රූපෙට බැඳෙනවා. අපි සතිය පිටවන්න ගත්ත ආනපාන පොට්ටබ රූපේ එහෙනම් වම දකුණ කියන පාඨවි ධාතු රූපේ එහෙම නැත්නම් අපි මොකක හරි නිමිත්ත ගන්නවනේ ඒ රූපෙට හිත බඳිනවා ඒක හොඳයි කියලා බුදුහාම කියනවා මොකද ඒකට හිත බැඳපු නිසා කාමේතා කාම සංඥාව අයින් කරන්න පුළුවන් ඒ නිසා එතෙන්දී සීමිත වගතනාකමකින් රූපෙට හිත බඳිනවා මේ රූපේ බලාන හිටියට අර කලින් කියපු අනිච්ච සංඥාව නිසා මේ රූපේ ඒ විදියට හිටින්නේ බලාන ඉන්න රූපේ විපරිණාම වෙනවා දැන් මේ විපරිණාමය වෙනකොට රූපය යන්නේ රූප සංඥා විතරු කරලා. අපි බලන්න හිටපු ආස්වාද ප්‍රසවාසය තුනි වෙලා සියුම් වෙලා ආස්වාද ප්‍රසවාසය ඇත්තේත් නැති නැත්තේත් නැත්තටපත් වෙනවා. අන්නේ විදිහට මේ රූප සංඥාට ආවට පස්සේ මේ යෝගාවචරයා දැන් මේ දකින්නදී හිතලුවක්ද ප්‍රත්‍යක්ෂද්ද කියන මේ දෙමන් සංදියට එනවා. මම මේ බලන්නේ ඇත්තටම තියෙන හුස්මක්ද නැත්නම් මේ ගෙවිච්ච හුස්මේ වලිගේ වගේ ඉතුරුලා තියෙන හිතින් ගත් එකක්ද දැන් මම මේ දකින කය මේ වෙලාවේ සියලු අංග සබ්බංග පච්චංග සමන්නාගේ කයක් තියෙනවා හැබැයි ඒ කය අර ඇස් දෙක අරගෙන ඉන්න ගොරෝසු කයක් නෙවෙයි හොඳට හිත අරමුණේ තැම්පත් වෙනකොට මේ කයේ සමහර පදාස නැහැ වගේ පේනවා සමහරලාට උණුසුමක් විතරයි පේන්නේ. සමහරලාට මේකේ කුඹි දුණා වගේ පේනවා. සමහරලාට මේකේ හෙල්ලෙනා වගේ පේනවා. සමහරලාට මේක පැද්දෙනා වගේ පේනවා. සමහරලාට මේක සැහැල්ලු වෙනවා. සමහරලාට මේක පොළවේ ගිලෙනවා. ඒ කයත් තිබුණට මේ ඇත්තටම කුඹි දුණාද නැද්ද? ඇත්තටම පදාසය රත් වෙලා පදාසය සීතල වෙනවද? ඇත්තටම ඔළුව හෙල්ලෙනවද කියන එක යෝගාවචර අල්ලගන්න බෑ. සංකල්පයක්ද යථාර්ථයක්ද දෙක අතරමැදට යනවා. අතරමැදට යන්නේ කාම අවස්ථාවේදී නෙමෙයි කාම සංඥා අවස්ථාව නෙමෙයි රූප අවස්ථාවේ නෙමෙයි රූප සංඥා අවස්ථාවදී එනවා අන්න එතෙන්දී මේ යෝගාවචරයා මේ කාමය ගෙවන් කළ රූපයක් අල්ලගත්තා දැන් මේ රූපය ගෙවි ගෙවි යනවා රූපේ රූප සංඥාකෙන් ප්‍රතිස්ථාපන වෙනවා මෙන්න මේ රූප සංඥාවට මම කොහොමද ක්‍රියාවත් වෙන්න ඕනේ මේ රූප සංඥාවට මම පිහිටන්න ඕනේ කොහොමද? මගේ ශික්ෂාව කොහොම වෙන්න ඕනද කියන එක සමාධි ශික්ෂාව කියන්නේ. ඒකට අපි ප්‍රඥා ශික්ෂාව කියන්නේ. මේක දිහා බලලා මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි කියන එක මේ යෝගාවචරගේ හිත වැදුනොත් තමයි කමඨාන සුද්ධ වුනොත් එහෙම නැත්නම් මෙයා භාවනාවට යන්න ඉස්සෙල්ලා මේක පිරිසුදු අදහසක් ඇති වුණා නම් අර තේරෙන්න පටන් ගන්නවා මේ සියල්ලම නැති වේගන යන වෙලාවේදී මේ පේන ගොජේ මේ පේන සංතතිය බලපුවාම අපිට ඒකට ඕනේ නමක් දෙන්න පුළුවන් කතන්දරයක් ගොතන්න පුළුවන් මේක ඇත්ත කියන්න පුළුවන් මේක හීනයක් වගේ කියන්න පුළුවන් මේක මායාවක් කියන්න පුළුවන් මේක මිරිගුවක් කියන්න පුළුවන් හැබැයි මගේ හිත කොහොමඩක්වත් කැමති නැහැ ඒක මිරිගුවක් කියලා කියන්න මගේ හිත මොකක් හරි නමක් දාන්න හදනවා සංඥාවක් පටවන්න හදනවා මේකට අන්නේ සංඥාව පටවන වෙලාවේදී මේ යෝගාචරයට තේරුම් ගන්න පුළුවන් උනොත් මේ මට්ටමට භාවනා ගියාට පස්සේ මේ සංඥාව පැටවීමේ මට තියෙන මේ අයිතිවාසිකම හෝ පටවන් නැතුව නිකන් බලා සිටීමේ අයිතිවාසිකම කිසිම කෙනෙක් මත රඳාපල් කියලා නැහැ. මේක තන්නේ කර අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක මත තියෙන. ඉතින් ඒ නිසා උඹට අවිද්‍යාව තියෙනවද කියලා දැනගන්න ඕනේ නම් තෘෂ්ණාව තියෙනවද කියලා දැනගන්න ඕනේ නම් මේ අරමුණ ඇත්තේත් නැති නැත්තේත් නැති. එහෙම නැත්නම් මේ කය තියෙනවද නැද්ද කියන මේ தත්ත්වෙදී යමක් කළොත් අවිද්‍යාව කියලා කියන්න වෙනවා. යමක් නොකර සිටීම විතරයි අපිට අවිද්‍යාවෙන් මඟ අරින්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මෙතන මේ යමක් කරනවා කියනකොට මම දන්නවා මේක ටිකක් පටලැවිලි සහිතයි කියලා සංකීර්ණයි කියලා. බුදුරජාණන් වහන්සේ තියෙනවා මනුස්සයෙගේ කෙරුවවල් තුනක් තියෙනවා. කයෙන් කිරීම තියෙනවා, වචනයෙන් කිරීම තියෙනවා, හිතෙන් කිරීම තියෙනවා. කයෙන් කිරීම ටික නතර කරන එක තමයි අපි ඔය වචනෙන් කිරීම කරන අතර එක තමයි අපි ඔය සමත ශික්ෂාවේදී කරන්නේ. කය එක තැනකම තියෙනවා. කය හොල්ලන්නේ කය මොනවක්වත් කරන්නේ අපි අදිෂ්ඨානයක් ගන්නවා. හිතාමතා කය හොල්ලන්නේ නැහැ. ඔළුව හෙල්ලෙනවා හෙල්ලිච්චාවයි. හුස්ම ගන්නවා නිගනිච්චාවයි. මම බලාන ඉන්නවා මුකුත් කරන්නේ. ඊට වචනේ හෙල්ලීම කියන එක මට කෙටියෙන් මෙතෙන්දි සඳහන් කරන්න වෙනවා. මේ මෙනෙහි කිරීම විතක්ක ਵਿਚාර දෙක තමයි වචනේ යටටට්ටුව. අපි ඒලයි මෙනෙහි කිරීම කරන්නේත් නැහැ. අරමුණ තියෙනවා. අරමුණ ගෙවෙමින් තියෙනවා. මෙනේ කරන්න ඕනෙත් නෑ. ඉතිහාසගත විදිහට තමන්න බේනවා. එන්න එන්න සිවුම් වෙනවා. කයත් සිවුම් වෙනවා. අරමුණ සිවුම් වෙනවා. අන්න ওই தත්තර ගියාට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරනවා යේහි නිමිත් විතක්ක අපි කරන චේතන අකල්පනා අනුසය කියන මේ තුනෙන් දැන් නැටවිල්ල නටවනවා අපි මේ අරමුණ හොඳටම සියුම් කරලා තියෙන්නේ. එතකොට දැන් මේ කායික ක්‍රියාවලිය නතර වෙලා තියෙන්නේ. නැත්නම් කායික ක්‍රියාවලියෙන් අපි නිදහස්. වාචසික ක්‍රියාවලියෙන් නිදහස් මෙනෙහි කරන්නේත් නැහැ. එතකොට චේතනා ප්‍රකල්පනා සහ අනුසේ ධර්ම උඩේන්න පටන් ගන්නවා. නැත්නම් මේවට සඳහන් කරනවා සංඛාර චිත්ත සංඛාර කියලා. මේ චිත්ත සංඛාරවලදී වැඩේ සනිකර භාවනාව වේ නිකම්ම නිකන් යනවා හැබැයි Tamange චේතනාවල හැටියට අසංස්කාරිකව මේකට එක එක නම් වනම් දෙනවා මේවා ගැන සතුටු වෙනවා කනගාටු වෙනවා ඒ නිසා ඒ වෙලාවේදී යෝගාවචරයට කමඨාන සුද්ධ කළ දෙන්න පුළුවන් නම් ඔය මට්ටමට භාවනා ගියාට පස්සේ මේ භාවනා ඉදිරියට යන්න මොනම චේතනාවක්වත් කරන්න එපා මොනම සංස්කරණයක්වත් කරන්න එපා. දැන් භාවනාවට භාවනාව විසින් යන්න අරින්න. මමයට සැලසුම් හදන්න දෙන්න එපා. මමයා කියන ගොඩ පෙරක දෝරකම් ඔපිනියන් දැකලා ප්‍රතික්ෂේප කරන්නත් එපා ක්‍රියාවත් කරන්නත් එපා. ඒ වෙලාවේදී පුදුමාකාර මේ හිතේ කරදර නැති වෙනකොට විවිධාකාර යෝජනා ක්‍රම හිතට එනවා. විවිධාකාර ගොඩ පෙරක දෝරුකම් එනවා. යාට හිතෙන්නේ නිකන් ඉන්න එක පහළුවක්. පිනක් කරගන්න තියෙන වෙලාවද පින නොකර සිටීමක්. ඒ නිසා මේ විවේක වෙච්ච වෙලාවේදී මොනව හරි කරන්න කියනවා. බෞද්ධක පැත්තෙන් බැලුවොත් භාවනාවක් හරි කරන්න හිතෙනවා. මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සති භාවනාව, අසුභ භාවනාව හෝ මොනවා හරි කිරීමක් මාර්ගයේ මේ චේතනාව පෙනේ පුම්බන්න හදනවා. අපි ඒක සමාජ සේවකයෙක් නම් යාට හිතනවා මේ වෙලාවේ කාට හරි උදව් කරන්න ඕනේ. පරානුද්යතා පරිසංකල්ප විතක්ක එනවා. සමහර විතක එන්නෙදි තියෙනවා කියනවා අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක්ක මම මෙතෙක් කල්නම් කරපු වැඩ නිසා මට හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා බැනුම් ඇහුවා මං. මීට පස්සේ නම් කවදාවත් ආයෙනම් බැනුම් අහන වැඩක් නම් මං කරන්නේ කියලා අවඥා නොවෙන්න ඉතින් හිතවිලි එන්නේ පටන් අර ගන්නවා. එහෙම නැත්නම් පරානුද්යතා පටසන් අනුන්ට උදව් කරන්න. එහෙම නැත්නම් ලාභ සත්කාර සම්මාන වැඩි කරන්න විතක්ක. මේ වගේ අර ප්‍රධාන වශයෙන්ම අපි මෙහෙවන හිත විතක්ක නැතුණාට පස්සේ චේතනාව ක්‍රියාත්මක වෙන්නේ මෙතෙක්කල් සංසාරේ පුරාට අපි මේ පොදිය ගැට ගහගෙන ආපු හිතේ තියාන ආපු මේ දේවල් එක එක එක එක සංකල්ප විදිහට එන්න පටන් ගන්නවා. ඒක ඔක්කොම සාමාන්‍ය බැලු බැලමට හොඳයි. ලෙඩ නොවී සිටීමට එහෙම නැත්නම් අමර විතක්ක අනවංචත්‍ය පරිසංවිතක ලෙඩ නොවෙන්න ඥාති විතක්ක ඥාතින සලකන්න එහෙම නැත්නම් ලාභ සත්කාර ලබන්න එහෙම නැත්නම් <clears throat> කරුණා උපදවන්න වගේ මේ හැම හිතවිල්ලකින්ම කරන්නේ අර හිතේ චේතනා පහළ නොකර ඉඳ හදන මේ යෝගාවචරයට ආත්ම සංඥාවක හැවණැල්ලෙන් ක්‍රියාවත් වෙන්න හදනවා මොනවා හරි කරවන්න හදනවා ඉතින් යෝගාවචරයට පුළුවන් වෙයිද මේක කෙලෙසයක් කියලා තේරුම් ගන්න. මේ වෙලාවේ මතුවෙන කරුණාව කියලා කියන්නේ කෙලෙසයක්. මේ වෙලාවේ තියෙන නිନ୍ଦ නොවන්න මම මේ කල්පනා කරනවා කියලා කියන ප්‍රපංචයක් කෙලෙසයක්. මේ වෙලාවේ මේ නෑ ඉන්න සලකන්න ඕනේ, ලාභ සත්කාර ලබන්න ඕනේ, නිନ୍ଦ නොවි නිින්න ඕනේ. දීර්ඝ කාලයක් සෞඛ්‍යයේ තියාගෙන ඉන්න ඕන වගේ කියලා මේ මොකකින් හරි මේ පාරෙන් පිටපන්නණ්ඩයි හදාන්නේ. ඉතින් එතනදී යෝගාවචරයට අනත්ත් සංඥාව පිළිබඳ හැඟීමක් තියෙනවනම් මේන කරුණු 6ම ආත්ම සංඥාවෙන් කියන යෝජනා ක්‍රම. ගේන ගොඩ පෙරක දෝරුකම්. ඒක හරියට මේ නොමිලේ රජයෙන් හම්බෙච්ච නීතිඥෙක් වගේ නඩුව දිනවා ගන්න. නමුත් බුදුජානනාථේ පිටිපස්සෙලා කියනවා දොරනාරින් අමල් බිසෝ දොරාරින් දෙපා උඹට අනම්මනම් කියාගෙන ඉන්න හදන්නේ යකෙක්. උඹ දොර අරින්න එපා. උඹ මොන්නම චේතනාවකත් පහල කරන්න එපයි කියලා. ඉතින් ඒක නිසා ඒ අනත්ත් සංඥාවක් ඇති කරගන්න නැත්නම් ආත්ම සංඥාවෙන් මෙතෙක්කල් ජීවත් වෙච්ච එකන අපේක්ෂා කරන්න ඕනේ. අර රූප සංඥා මට්ටමට භාවනා නැත්නම් අරමුණ සිං වෙන තැනට භාවනා ගියාට පස්සේ විවිධාකාර ඡාටු මුකයෙන් වංචනික ස්වභාවයෙන් එහෙම නැත්නම් ෂට මායාවී ගතියෙන් මේ විවිධ යෝජනා ක්‍රම හිතට එන්න පටන් ගන්නවා. ඒ වගේ කමඨාන් මාර්තාවේ ලියන්න. මන්ට මේ විදිහට ගියාට පස්සේ මම හිතුණා ප්‍රශ්නයක් නැහැ. මොකද කිසි දෙයකට පොහොර දාන්න එපා. කිසි දෙයක් දිගේ සැලසුම් හදන්න යන්න එපා. සැලසුම් හැදුවොත් කොහෙන් කෙලවර වෙනවද දන්නේ නැහැ. බුංගා ගහයට බුදිය ගත්ත එකා වගේ. ඉතින් දිග සැලසුමකට යනවා. ඒ සැලසුම් හදන්නෙම බුබ්බඩේ. සැලසුම හදන්නෙම අවිද්‍යාවෙන් යටපත් වෙලා. සැලසුම හදන්නෙම තෘෂ්ණාවෙන්. නිසා මේ භාවනාවේදී මේ ඉන චිත්තක්ෂණයේ මම මේ වෙලාවේදී ආපු භාවනාවට බැඳ මිසක් ඔය එන මොනම දෙයකටවත් මම පෝර දාන්නේ කියලා යංච චේතේති යමක් චේතනා කරනවා මම මේක නොකර ඉඳ ගන්න අදිෂ්ඨානය හරහා යෝගාචර කල්ප ගාණක් ගෙනාවු ආත්ම සංඥාවට පොඩි අණ්ඩ කට්ටකක් දෙන්න පුළුවන් නැත්නම් බොක්සින් පාරක් දෙන්න පුළුවන් මොනක්වත්ම කරන්නේ මම නිකන් එනවා. එතකොට ප්‍රකල්පනා එනවා කියලා බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා. සැලසුම්. මම නිකන් ඉන්න හොඳ නෑනේ. දැන් මම භාවනා කරන කෙනෙක් මගේ සීලෙත් හරින්නේ දැන්. මට දැන් සමාධියක් තියෙනවා දැන් මොකක් හරි මම කරන්න ඕන කියලා විවිධාකාර ප්‍රකල්පනා එන්න පටන් ගන්නවා. ඉතින් ප්‍රකල්පනා එන එක සාධාරණයි. මොකද හිත හොඳට තැම්පත් වෙලා තියෙන ලස්සන ලස්සන දේවල් එනවා. නමුත් ඒකෙන් කරන්නේ Taman ගැර තියෙන විවිකේ කඩලා දාන නිසා Taman දැනගන්න ඕනේ ප්‍රකල්පනා ආදෙන් මොකද ඒවත් එක සැලසුම් හදන්න යන්නේ ඒවට පොහොර දාන්න යන්නේ එතකොට ඊටත් යටින් තියෙනවා අනුසේ ධර්ම ඉතින් මේවා එළියට එන එක හරීම හොඳ දෙයක් ඒක හරියට තුවාලයක තියෙන පුරව සැරව ඇදිලා එනවා වගේ නමුත් මේ ඇදිලා එන එකත් එක්ක සංස්කාර කරන්න යන්න එපා. සකස් කිරීම කරන්න යන්න නැති වෙන්න නම් මේ යෝගාවචරය මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන මේ උපදවාගත යුතු මේ අනත්ත් සංඥාව මේ වෙලාවේදී මොකක්වත් නැතුව මට විවේක වෙන්න පුළුවන් වෙලාවේ එහෙම් මෙහෙන් යෝජනා ක්‍රම එනවා. ඒක හරියට මේ සබ්බකිච්ච සාධාරණ මහා මච්චෝවිය කියලා තමන්ගේ සීල කෘත්‍ය කර දෙන මහා ඇමතිවරයෙක් ඇවිල්ලා දිව්‍යන් වහන්සේ මෙන්න මේක අපි කරමුද කියලා යෝජනා ක්‍රම ගේනවා. ඉතින් ඒක මේ අපි වාගේ මේ සාසනේ අවුරුදු 2500ක් පරණ 600ක් පරණ කාලේ අපිට එන එක අහන්න දෙයක් නැහැ. සරුවච්චන් වහන්සේ සර්වඥතා ඥානෙ ලබා ගත්තට පස්සෙත් මාරය ඇවිල්ලා උත්සාහ කළා තියෙනවා. එහෙමනම් හිතා ගන්න අපිට අපි අපි වෙනන් ගැන කොමන කතාවද කියලා. සරුවචන්සේ බොහෝම විවේකීව කඳු මුඳුනක භාවනා කරගෙන ඉන්නකොට මේ විවේකයේ ඉන්නලාගේ සරුවචන්සාර හිතවලු මේ රජ්ජුරුවෝ රටේ නායකයා මේ දුප්පත් ඉජාවේල හම්බ කරගෙන කන මිනිස්සයාට ආදායම් බඳු පණවන්නේ නැත්නම් අර මනුස්සයාට රැයට කන්න ටිකක් හම්බ වෙනවනේ. දැන් රජ්ජුරෝ බලය යොදවලා එදා වේල හම්බ කරන මනුස්සයාගෙන් 100ට ගාණක් රජ්ජුරුවන්ගේ සුඛෝපභෝගී පාන සඳහා ගන්නවා. මේ අධාර්මතාවය අධර්මිෂ්ඨතාවේ නැත්තම් දුප්පතාර ඛණ්ඩ ටිකක් හම්බ වෙනවනේ කියලා මේ බුදුහාමුදුරන් විචාරකයක් පහළ වෙනවා. එතකොට මාර්යා ඇවිල්ලා පිටිපස්සෙන් කියනලු මං ඕක තමයි කිව්වේ ගිහි ගිය අතරින් නැතුව හිටියා නම් ධාර්මික රජ කෙනෙක් වෙන්න තිබුණේ ලෝකේ පළවෙනි හොඳම කෙනෙක් දැන් වුණත් පමණයි මම එන්නම් ව්‍යවස්ථාව හදලා නමක් දාලා ඔයා සභාපති වෙන්න මම සෙක්‍රටරි වෙන්නම් කියලා මාර්යා එනවා එතකොට මුතුයන්සේ දැනගත්ත මොකද්ද කුතුහලයක් කුහුලක් හිතේ ආව බලනකොට මාර්යා මහරමස්සිනා හිතාගන්න මේ මෙච්චර නික්ලේශී ਸਰුවචන්නාසිකේ විවේක හිතටත් සංඥා දාන්න මෙයා උත්සාහ කරනවා නම් මේ අපි වෙන්නන් ගැන අපි හිතන්නේ වෙලාවේ මට විවේකීව බොහෝම පිංවන්ත අදහසක් ආවා. මට මෙහෙම කරුවොත් හොඳයි කියලා හිතුණායි කියලා අපි එන අදහස මම කියා ගන්න හදනවා. ඒ අදහස මගේ කරගන්න හදනවනේ. ඒ අදහස මගේ ආත්මේ කරගන්න හදනවනේ. අන්නේ වෙලාවේදී මේ ඊටාම පිරිසුදු වතුර විලකට ඉබිලා බලනකොට තමන්ගේම මූණ පේනවා වගේ නැත්නම් වතුර පිළි අඩියටම යනකම් දැක ගන්න පුළුවන් වගේ මනුස්ස හිතක අඩිය පේන වෙලාවේදී ඒ පිරිසිදුකම තව චිත්තක්ෂණයක් පවත්වා ගැනීමට විරුද්ධව මේ මතුවෙන සංඥා වේදනාවල රැලි මාලාවල් ටික අඳුනගන්න කොච්චරක් කල්යතොල ඇචලා යනවද? ඒක ස්වභාවයෙන් එන්නේ නැහැ. ස්වභාවයෙන් එන්නෙම ඒ වෙලාවට එන අදහස මේක හොඳ අදහසක් පිරිසිදු අදහසක් මේක ක්‍රියාවත් කරන්න ඕනේ කියලා ඒ ක්‍රියාවත් කරන්න හදනවත් එකම අර තිබුණේ එකලස කඩලා යනවා. එකලස කඩලා ගියට පස්සේ අන්තිමට යෝගාචර නැගිටලා සලුවක සාදාන ගිහිල්ලා කොහේ යනවද කියලා හොයන්න බෑ. ඉතින් ඒක නිසා අනත්ත් සංඥාවේදී පේන්න පටන් ගන්නවා අපි මේ භාවනාව සියුවට උගාක්ම සියුම් වෙනකන් යන්න ඕනේ නැහැ. සාමාන්‍ය මට්ටමට සියුම් වේගට එනකොට එහෙන් මෙහෙන් යන එන සියලුම අරමුණු අපි මගේ කරගන්න හදනවා. ද්වේෂයෙන් හෝ තණ්හාවෙන්. ඒ නිසා ඒ වෙලාවේ සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් අනුවයි මේක වෙන්නේ. එහෙම කරන්නෙක් නෑ මෙතන. එහෙම සැලසුම් කරන්නෙක් මෙහෙම නෑ. ඒ නිසා මම සැලසුම් කරන්නෙක් ඉන්නවා කියවන හරහා මට ආත්මයක් දී ගන්න. ඒ දේට සැලසුම් කරන දේටත් ආත්මයක් නැහැ මටත් නැහැ. ඉතින් ඒ නිසා හුඟක් වෙලාට ওই මාර සංකල්පයත් ප්‍රශ්න කරනවා මාරයට ආත්මයක් තියනවාද මාරයට පුදුරජාන ආශ්‍රය මේ ඔළුවට දාන්නේ කියලා. ඒකෙදි තින් පුදුරජාන කියන්නේ මේ ක්ලේශ මාරයා තාම ලේස වශයෙන් හරි ඉතුල්ලා තියෙනවනම් එයා කරන්නේ අර විවේකයට ඇවිල්ලා නැතිකරන්න. අර පිරිසිදු වතුර මේ කලවම් කරන්න, බොර කරන්න මොනවා හරි සැලසුමක් දාන්න. ඉතින් ඒක නිසා එතෙන්ට යනකම් මේ තාක් දුරට බේරිලාගේ යෝගාචර තව එක චිත්තක්ෂණයක් මොනවත් නොකර බාධාවක් නැත්තම් ඔහොම දිගට ඉදිරියට යන් කියනවා වෙනුවට මේ নানা ආකාර කල්පනාවල් ගන්නකොට ਸਰවචාන්සේ සඳහන් කරනවා විශේෂයෙන් මම හිතන්නේ ආනන්ද සප්පයි සූත්‍රයේදී ඒකේ විවේක තැනකට හිත තැනකට බොහොම ආසන තැනකට හිත ගියාට පස්සේ ඔය මේ වගේ දෙයක් ආවොත් මම මේක කරන්න ඕන අර්ග කරන්න ඕන කියලා එක පාරට වගේ ගැසිලා යෝගාවචරයේ අර විවේකයේ කැඩිලා හැල හැප්පිල්ලක් එන්න පටන් ගන්නවා. ඒන දේට ඉන්ජන කම්පන ප්‍රපංචන චංචල ප්‍රපංච කියලා වගේ වචන වර්ග සර්වත්‍යංශය සඳහන් කරනවා. ඉතින් දැන් යෝගාචර දන්න මේටි ඉස්සෙල්ලා මං හිටියේ බොහෝම විවේක තැනක. මේක ඇසිල්ලත් එක්ක වගේ ඕන්න මට ආයේ කය තේරෙන්න පටන් ගත්තා. මට නැවත සංඥා වේදනා දෙක ආවයි කියලා. ආවට පස්සේ තමයිලු තේරෙන්නේ මම මේටි ඉස්සෙල්ලා මට සංඥා වේදනා තිබුණේ නැහැ කියලා. මං හිඳලා තියෙන සංඥා වේදනා නැති තැනක ඒ වෙලාවේ ඉන්නකොට ඒක මං දන්නේ දැනගන්න බෑනේ ඒ හැලහැප්පිච්ච වෙලාවේ තේරෙනවා දැන් නම් එකපාරට ඇඟට සබ්දයක් ඇහුණා ඇඟ තේරුණා ඉස්සෙල්ලා ඉඳලා තියෙන මොකක්ද නෙවෙයි කියලා අන්න ඒ වගේ දේ මොනක්වත් නැති විවේක තැනක ඉඳලා එකපාරට අපි සද්දකින් ගැසිලා යනවා වේදනාවකින් ගැසිලා යනවා හිතවිල්ලකින් ගැසිලා යන වෙලාවල් ලක්ෂ කෝටි වාරයක් වෙන්න කියලා. ඊට පස්සේ බලන්න බලන්න කියනවා. ඒ ගැස් වුණාට පස්සේ තේරෙනවා තමන් ඉඳලා තියෙන්නේ ඒ සාන්ත වූ තත්වයක. එතන අපිට එතන අපිට තර්කානුකූලව හිතා ගන්න පුළුවන්. එතන සංඥාවක් සහ වේදනාවක් තිබිලා නැහැ. ඒක භාවනාවේ මේ ප්‍රතිපත්තියේ ප්‍රයෝජනයක්. ඒ නිසා එළියට ආවට පස්සේ එකපාරට අපිට හිතෙන අපරාධය අර තිබුණ එකලස කැඩුනා. දැන් මේ සද්දයක් නිසා වේදනාවක් නිසා ටිකැස්සුනා කියලා අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ උපදේශයක් නොලබපු කෙනාට කමඨාන සුද්ධෙච්ච නැති එකන පශ්චාත්තාපය. බුද්ධජනසේ සඳහන් කරනවා සාරිපුත්‍ර සාන්ති සඳහන් පශ්චාත්තාප නොවි මෙන්න මේ ජප මන්ත්‍රේ මතුරන්නේ කියලා කියනවා. ඒතං සන්තං ඒතං පනීතං යද්දං උපේක්ඛා. ඒ සාන්තේ ඒ ප්‍රණීතය එනම් මේටි ඉස්සලා තියුණු උපේක්ෂාව. දැන් මේ මං කැළඹිලා ඉන්නේ. ඔය කැළඹිල්ල දිගේ කැළඹුවේ කවුද? ඇයි කැළඹුණේ කියලා නඩු අහන්න ගියොත් අපිට නැවතර හිටපු විවේකයට යන තැන ඉඩ අඩුපාඩු වෙනවා. දුරස් වෙනවා. ඒ නිසා මොකක්ක කලබල වෙන්න එපා. දැනට මතුවෙච්ච අරමුණ මත දිගටම භාවනා ගෙනියන්න. ගෙනියනකොට ඔක ඔක තැම්පත් වෙනකොට ආයෙත් යන්නේ අර විවේක තැනට. ඒ නිසා මේ කලබල කරන්න හේතු වෙච්ච කාරණාවට ද්වේෂ නොකර සිටීම එහෙම නැත්නම් කම්පන වී සිටීම අෂ්ටලෝක ධර්මයේ කම්පන වීමේ <clears throat> මේක නම් මූලික පාඩම නෙවෙයි මදහත් මට්ටමේ පාඩම. විවේක වුණාට පස්සේ අපේ පරණ කරනපු කර්ම ශක්තියකට හරි ගති පුරුද්දකට හරි ඇබ්බැහියකට හරි පාට හිත ගැස්සිලා යනවා. ගැස්සෙනකොට පශ්චාත්තාප වීම අපෙන් අවස්ථාව පැහැර හදනවා. පුළුවන් නම් ඒක මේ විවේක වෙනවා ආය අවිවේකී වෙනවා ආය විවේකී වෙනවා ආය අවිවේකී වෙලා මේ අවිවේකී වෙලාවේ ද්වේෂයක් හරි ඉච්ඡා බංගත්වයක් හරි පශ්චාත්තාපයක් හරි පහල කරන්නේ නැතුව මම මේ ඉස්සලා හිටියේ සංඥා වේදනාවෙන් කරදර නැතනක ඒ නිසා මට ඒකට ආපහු යන්න මේ මතුවෙච්ච අරමුණ මත මානසිකාරය පවත්තන්න පාත්‍රන්ට අපිට ආයෙ යන්න පුළුවන් ඒ කලබල නැත්තඳ එතකොට මේ යෝගාවචරයා මේ කටයුත්ත කිරීමේදී තර්ක විතර්ක රාශියක් මතුවෙනවා. තීනසයික උපාදේ තබ්බක් විදිහට සාරිපුත්‍ර සාන් සඳහන් කරනවා. ඒ මොකද අර විවේකී තන හොඳය කලබල වෙච්ච තන නරකය කියලා යෝගාවචරයා මතියක හිටියානම් එයා කලබල වීම නිසා පශ්චාත්තාප වෙනවා. ඒ මොකද අර විවේකී තැන තියෙන ආසාව නිසා. එහෙම නෑ ඒක ඕනේ නෑ. එහෙනම් කලබල වෙච්ච එක හොඳයි. විවේක තන හොඳ නෑ කියනවනම් එයා සංඥා නැතිවෙන්න කැමති නෑ. වේදනාවක් නැතිවෙන්න කැමති නෑ. එයා හිතන්නේ ඒක මරණය වගේ කියලා. නම් සරුවචනාන්තේ දේශනා කරන්නේ ඒ වෙලාවේදී මේ සංඥාවෙන් නිදහස් වෙන්න පුළුවන් ජීවත් වෙද්දිම සංඥා වේදනාවෙන් නිදහස් වෙන්න පුළුවන් මෙලවදීම ආන්නේක අත්දකලා තියෙනවා මේකට එළඹ වාසය කරන්න පුළුවන්ද? මේකට දැනගන්න පුළුවන් ද එතනදී? දැනගත්තේ නැත්නම් අපිට පේන්නේ මේක කලන්ත වුණා වාගේ. දීමුර්ජා වුණා වාගේ. ඉතින් සයිකියාට්‍රිස්ලා හොයන්න යනවා, පිරිත් නූල් ගැට ගහනවා, මොකද මට මේ වුනේ කියලා ප්‍රශ්න කරනවා. ඒ නිසා ඒක හොඳයි කිව්වොත් ඒක කැඩීම් පිළිබඳ ද්වේෂයක් වෙනවා. ඒක නරකයි කිව්වොත් අපි දෙයියව අදහන්න යනවා, පිරිත් නූල් ගැට ගහනවා. අපනෝල් දානවා. මිති මේ දෙක මේ ඊටාම සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති මේ සියුම් தත්ත්වේ සහ ගුරුසු සංඥා තියෙන தত্ত্বය ਸਰවඥාන්සේ පහළ වෙන්නේ ඉස්සලා ලෝකෙ තිබුණා. ඒකට නේව සංඥා නාසඤ්ඤායතනය කියලා නමකුත් දාගෙන තිබුණා. උද්දකරාම පුත්‍ර බුදුරජාණන්සේ ගිහි කාලේ තාපස කාලේ ඉගෙනුවා. ඒකල හිතුවා මෙච්චර තමයි යන්න පුළුවන් මෙන් එහාට යන්න බෑ කියලා. එතකොටත් අපේ මේ ගෞතම සිද්ධාර්ථ තාපසතුමා ගුරුනාචර මොකද්ද කිව්වේ? මම ඔබතුමා උගන්වන්න දෙන නම් ඇල්ලුවා. මට එනවා මගේ හිත සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති தത്വෙට. හැබැයි මට තාම මේක පාලනයක් නැහැ. මම සමහරට සංඥා නැති එක හොඳයි කියලා කියනවා සමහරට සංඥා ඇති එක හොඳයි කියලා කියනවා. එක්කිනා තුලම මේ දෙකම එන්න පුළුවන්. පුද්ගලය දෙන්නෙක් වෙන්නත් පුළුවන්. ඒක නිසා මට දෙන්න තාමට සත්‍ය ලැබුණ නැහැ කියලා. මට තාම තේරෙනවා කුසලේ මාළඟ නැහැ කියලා මම දැන් කිං කුසල ගවේෂී කිං සත්‍ය ගවේෂී කියලා මම යනවා. ඒකට උද්දකරාම පුත්තු හිතුවේ හිතුවක්කාරයෙක් කියලා. මේ අපේ පන්තියේ කාටවත් යන්න බැරි දැන්න මමම අල්ලගත්ත මට්ටමට යනකම් සංඥා සියුම් කරන මෙයා දන්නවා. හැබැයි සංඥාවේ ඇති தත්ත්වය සහ නැති தත්ත්වය අතර පාලනයක්වත් වශ්‍යයක්වත් නැහැ. ඒක නිසා ඒ ආනන්ද සප්පයි සූත්‍රයේදී සර්වචන්සේ මෙතෙන්ට යනකම් විස්තර කරනවා. බොහොම ලස්සනට විස්තර කරනවා. හරියට නිකන් ස්විමින් pool එකට පඩියෙන් පඩිය පඩියෙන් පඩිය බහිනවා වගේ. බහයි වල මෙතෙන් ගියාට පස්සේ ආනන්ද සාංශය ආනෝ සාංශ මේ විදිහට වරික සංඥා තේරෙනවා. වරික සංඥා නැහැ. තියෙන සංඥා ප්‍රකල්පණයක්ද ප්‍රත්‍යක්ෂිත කියලා හිතන්න බෑ. ඒ තරමටම සියුම්. එචා මේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති මේ අවස්ථාවට ආවට පස්සේ නිවනද කියලා. සංස්කිනවා සමහරෙක් නිවන් දකිනවා. සමහරෙක් නිවන් දකින්නේ නැහැ. ඒතොත් ඉත ආනන්ද ආමඳුරගෙන යකෝ මෙච්චරක් දැන් ගෙනියලා සීල ශික්ෂාව සම්පූර්ණ කළා සමාධි ශික්ෂාව සම්පූර්ණ කළා ප්‍රඥා ශික්ෂාව වශයෙන් මේ ඇති නැති தත්ත දෙකම තියෙනකොට ඒකත් නිවන නෙවෙයි නං මට ඉතින් සරුවඥ විග්‍රහයක් අවශ්‍ය වෙනවා කොහොමද ඇයි එහෙම කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒකට වුණත් ඒ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති தත්තටත් ආසාවක් මේක මම හොබේපු දෙයක් මේක මගේ ධානය මේක මම කියලා ආත්ම සංඥාවෙන් ඉඳී මෙච්චර සියුම් කෙරුවට පස්සෙත් අපි 100 දිනක් භාවනා කරන්න ගියා මට විතරයි නේව සංඥානා සංඥාය විතර හම්බුනේ කියලා ගෙදර ගිහිල්ලා කියන්න පටන් ගන්නකොට එතකොට තේරෙන පටන් ගන්නවා ඒකත් ආත්මයක් කරගන්න හදන මේ අලි ඇත්තු අල්ල ගන්න හදනවා අල්ලපු ගෙදර ගෑණි තමන්ගේ පැත්තට ගන්න හදනවා ඡන්දේ දිනන්න හදනවා මේකයි මේකේ වෙනසක් බුදුහාමුදුරුවෝ දකින්නේ වාගේ මේ උපයාගත්ත දේත් මගේ නේව සංඥානා සංඥායතනෙ කරගන්න හදනවා ඒ නිසා භාවනා කරලා ලැබෙන මොන ධ්‍යානයක් වේවා මාර්ගඵලයක් වේවා ඒකට අයිතිවාසිකම් කියන්න හදන ගතිය මේ ලෝකෝත්තර ධර්මයක් ලැබිලා තියෙන්නේ මේක මමයි ධානය ලැබියේ මගේ ධානය කියා ගන්න හදනකොට සර්වඥයන්ස දන්නවා ඒ කක්ක තමයි කිය. කාම ආශාව සහ මේ දෙක අතර වෙනස වෙනසක් නැතිකම නෙවෙයි මම මේ කියන්නේ සදාචාරාත්මක ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේම පුද්ගලයාගේ සීල සමාධිය ඇති ලොකු වෙනසක් තියෙනවා. ප්‍රඥාව ඇතින් බැලුවොත් ඒ සා සියුම්ම දිනු කර ගන්නාලාද දේ උනත් තාම ආත්ම සංඥාව තියෙන්න ඉඩ තියෙනවා. මේ මමයි මට ඊයේ තිබුණේ අකින්චඤ්ඤායතනේ අද වෙනකොට නේව සංඥානා සංඥාති ගියා මම දියුණුයි. මේක මගේ. මෙන්න කාටවත් නැහැ. මට විතරයි. කියන වගේ දෙයක් ඇති නොවීමට ඒක උපයන්න නැතුව බෑ. ඒක නිසා හුඟක් වෙලාට සමත යෝගාවචර හිතන ඕක විපස්සනා කට්ටියට ඕවා නෑ. ඒ සමතයට තමයි රූප ධානය අරූප ධානය තියෙන්නේ කියලා. නමුත් මුල සබ්බදම මූලපරියාය සූත්‍රයේ දරුවචාන්සේ අසෘතවත් පෘතජ්ජණයටත් ඕක තියෙනවායි කියලා කියනවා. එහෙම නැත්නම් අසෘතවත් පෘතජ්ජණයටත් ඕකට ප්‍රභවය තියෙනවා. ඒක තමයි උපමට්ටම් කරගෙන නැහැ. එතන ඒක සීමාව ඇඳගෙන ඔප්පුලියා ගන්න නැහැ. නමුත් manussකම ඇතුළේ ওই පැකට් එකේ ඕක තියෙනවා. කාමෙත් තියෙනවා. කාම සංඥාවක් තියෙනවා. රූපෙත් තියෙනවා. රූප සංඥාවක් තියෙනවා. අරූප සංඥාවක් තියෙනවා. මේ තේරම උපදිනකොටම අපිට ලැබිලා තියෙන. නමුත් අපි මේ ගෙයි ගෙම්බෝ වාගේ අපිට මේ හම්බෙච්ච නෑදෑයෝ ටිකයි වස්තුව ටිකයි අල්ලන ඕකටම නැහිනකොට ඊගාවට ලබන්න තියෙන මේ සියුම් தত্ত্ব කිසිම දෙයකට අපිට ය아가න්න හම්බෙන්නේ නැහැ මොකද මේ පෞල් කන වෙලාවේ පැය 24 ඇතුළත ওই පැය 24 ওই වැඩටත් මදිනේ අපිට මේ මෙව ඉගෙන ගන්න කියලා වෙලාවක් හම්බෙන්නේ නැහැ අපිට හිතන්න පුළුවන් ද ලබන ආත්මේ හොඳට පින් කරලා පැය 25ක් මට හම්බ වෙන්න ඕනේ. 24ක් ගෙදෙට කඹරලා එක පැයක් මම භාවනා කරනවා කියලා ඔය පැයටවත් ගෙදරේ උන් දෙයිද අපට? ඔය නෑයෝ කියන જાතිය. ඔය අපි හම්බ කරපු වස්තු කියයිද අපිට ආනි උඹ කියලා බෑ භාවනා කරලා වරෙන් මම එතකම් මේ නඩත් වෙන්නම් කියලා එකක්වත් නෑ. ඉතින් එහෙමනම් අපිට කියන්න වෙනවනේ අර දේව භක්ෂිකයෝ වගේ අනේ දෙයයන් නාසිකමන අපේ විතරයි. අපිට නම් මේකේ ගැළවීමක් හම්බ වෙන්නේ නැහැ. මොකද මේ බබාගේ වැඩ ටික කරගන්නවත් වෙලාවම දෙන්නේ. මහත්යගේ වැඩ ටිකත් කරලා. මේ ටිකටම කඹරනවා. ඉතින් බුදුරජාණන් දහන ඕකයි තිරසනාගේ මොකක්ද ඇති වෙනස කියලා. මෙච්චර මේ ගැඹුරකට යන්න පුළුවන්කම තියෙද්දි එතෙන්ද ගියත් තාම තියෙනවා උපදවා ගත යුතු දේ. මේ උපයා ගන්නලද මේ අරූප ධානය මේ සූක්ෂම රූප ධානය වත් මම විසින් උපයා ගන්න ලද්දක් එක මගේ මේක මම කියා ගන්න ගියොත් ඒකම ඇණයක් වෙනවා ඒකම කොක්කක් වෙනවා හරියට කියනවා නම් මෙතෙක් තමන් උපයා ගන්න ලද්ද හැම වස්තුවක්ම තමන්ට ඇණයක් වෙලා තියෙනවා වගේ කොක්කක් වෙලා තියෙනවා වගේ නිකමඩ හරි මේ උපයා ගන්න ලද්ද වස්තුකේ මොකක් හරි මරණ මොහොතේ ඔළුවට ආවොත් ඇති වැඩේට ඇති නිකන් ඉහෙන්ද තිබ්බා වගේ මොකක් හරි එකක් ආවොත් ඒ පැත්තෙන් බලනකොට නම් සංඥාවක් නැති වේදනාවක් නැති වෙලාවේ මොකක්වත්ම හිතේ නැහැ. හැබැයි හුඟ දෙනෙකුට වෙන්නේ ක්ලාන්ත වෙලා වගේ. හුඟ දෙනෙකුට ඉන්නේ සී මුර්ජා වෙලා වගේ. හුඟ දෙනෙක් ඒ වෙලාවට අපනූලක් දාගන්නවා. අඩු ගානේ බිල්ලක් දීලා මේ වැඩේ වේනකන් දෙයියනේ මකට මේ නැවත අර නැති වෙච්ච සංඥාව ගෙනත් දෙන්න. මම නැති වෙච්ච වේදනාව ගෙනත් දෙන්න. මොකද මේ සංඥා වේදනා දෙක මත තමයි අන්තිම කෙලවරේ එහෙම නැත්නම් චිත්ත සංඛාර වශයෙන් අපි නිතරම පෙකිනි වැල වගේ සම්බන්ධ කරගෙන ඉන්නේ. සරුවචනාන්තේ පෙන්නනවා අපිට ඇත්තටම සරුවචනාන්තේ ඉස්සලා මේක දැනගෙන තිබිලා තියෙනවා. මේ ජීවිතේ ජීවත් වෙද්දිම ඒ සංඥා වේදනා වලින් తాවකාලික වෙන්වීමක් ඔය ආකින්චඤ්ඤායතනදී සිද්ධ වෙනවා. කිසිත් නැහැ. ඒ කිසිත් නැති தත්ත්වෙට බයනේ අපි ළඟ නිතරම තියෙන්නේ. කිසිත් නැති தත්ත්වෙට ගියොත් අපිට පේන්න තියෙන්නේ විනාශයි. ඔක්කොම ඉවරයි. දැන් ඉතින් මොන මොන gedර කියන්නේ දැන් ඔක්කොම හිතන් දිලා ගෙදර යනකොට මොනව පෙන්වන්නද කට්ටියට දැන්. ඔය අකින්චඤ්ඤායතන දන්න මොන ආයතනෙ තිබුණත් ගිහිල්ලා කීයදයි මට ඕන ආකාසානං ඡායතනක් තියෙනවා කියලා. නැත්තම් මේ විඥානං ඡායතන නැත්තම් නේව සංඥා ආකින්චඤ්ඤායතන කියන ගෙදර මිනිස්සු දැනගත්තොත් මොකුත් නැති එකක් කියලා නැද්දකින් විතර දවස් 10ක් ගිහිල්ලා හම්බ කරන ආවේ ඕකද කියලා. ඒ නිසා යනකොට මොනෝ හරි කෑල්ලක් කරයි යන්න ඕනේ. මගුල් විදිහට ගියාම නියපොත්තස්ස හරි කෑල්ලක් අරගෙන යනවා. බබාලට ගිහිල්ලා මෙන්න අද කාපු කෑල්ලන් වලට මේ නියපොත්තත් ගෙනාවයි කියලා. ඒක නිසා අපි මේ උපේන ලෝකේ හම්බ කරන ලෝකේ යන්න බැරිකමක් නැහැ. මොකද අසුතවත් පෘතජ්ජනයටත් 24න් එකට ਸਰවඥාන්සේ පෙන්නවා යාට අකින්චඤ්ඤායතනෙ තියෙනවා. ඒකට විතර මනුස්සයා බය නැහැ මොකටවත්. මොකද ඒක මොකක්වත් සලකුණක් නැ නිසා වේදනාවක් නැ නිසා මමයට කුඤ්ඤ ගහ ගන්න තැනක් නැහැ. මමයට läග ගන්න තැනක් නැහැ. ඒ නිසා ඒක දකින්නේ අනේ වනේ වනසිව්පායකටවත්. එහෙම කරදරයක් නම් වෙන්න එපා කියලා තමයි පඳුරක් දාන්නේ කතරගම දේවාලට ගිහිල්ලා. නැත්තම් පන්තරේ පිම්පෙටියට පඳුරක් දාන්නේ අනේ මට නම් කවදාකවත් ඒ විදිහේ සංඥාවක් නැති වේදනාවක් නැත්තනකට යන්න තියෙන්න එපා. මොකද ඒක මේ තීදිනසා ගැනීමක් වගේ එකක් නෙයි. නමුත් ඒ වාගේ දෙයකට වාංගු නොවි ඒ වගේ දෙයකට සාපේක්ෂතාවේ තියාගන්න නැත්නම් අපිට කවදාකවත් තේරෙන්නේ නැහැ මේ රැස් කරන වස්තු නිසා පුදුමාකාර කැඹිරිල්ලක් අඳුරන්නේ. ඒක කොහොමද නඩත්තු වෙන දේවල්. දැන් මේ මගේ කොටහ කියලා අරගෙන මම දැන් ඒක නඩත්තු කරන්න පටන් ගත්තාට පස්සේ අනේ හම්මේ විඳින වදයක්. කොහොමදත් නඩත්තු වෙන දේවල් ලෝවා. මම නිල්ලම ඉන්න කාලේ ડોક્ટર පරාක්‍රම ප්‍රණාඩු කියනවා. මේ ලෝකේ දැන් උඹ කරන කෙරුවාවල් කියලා ටිකක් තියෙනවනේ. දැන් අම්මගේ කෘත්‍යය තියෙනවා තාත්තගේ කෘත්‍යය තියෙනවා ලොක්කගේ කෘත්‍යය තියෙනවා බක්කගේ කෘත්‍යය තියෙනවා ඒකේ කෘත්‍යය තියෙනවානේ. ඒගොල්ලෝ හිතාන තියෙන්නේ ඒගොල්ලෝ නැත්තම් මේක කවදාකවත් වෙන්නේ නැහැ කියලා. දැන් අම්මා හිතාන ඉන්නේ මම නැත්තම් ආයි විනාසයි. ඉතින් ගෙදර ඉවරයි කියලා. තාත්තා කියන අනේ ඔය පරට්ටිය නැතුනට කමන්නේ මම හම්බ කරන්න කියලා ඕන තාත්තා හිතාන ඉන්නවා. උඹලා දෙන්නම නැත්තම් දරුවෝ ෂෝක් එකකට ඉන්නවා. දෙන්නම නැත්තම් මාමගේ හිතේ මාමරවා වැඩගන්න නැන්දගේ හිතේ උන්දගේ දුව බැඳ දෙන්න අක්කගේ හිතේ නංගිවදී බේරෙන්න මගේ හිතේ දෙන්නම අරගෙන යන්න කියලා පරහන කවියක් තියෙනවා හැම කෙනෙක්ම හිතන්නේ මම නැත්තම් හෙට උදේ ඉර පාහෙන් නැහැ හෙට උදේට කුකුළු වණ්ඩන්නේ නැහැ හෙට උදේ පාන් කිරිත චී කියන එකක් නැහැ මොකද මම තමයි මේක කරවන්නේ කියලා බුදුසසුනේ කියනවා මේ ලෝකේ ජීවත් වෙද්දිම සංඥා වේදනා දෙකම නැතුව ඒ මරණයට හා සමාන තැනක ඉඳලා බලන්න මේ ලස්සනට ලෝකේ යන්නේ. ඇත්තටම අපි ඉන්නවට වැඩිය හොඳින් යනවා. අපි අත ගන්නවට වැඩිය ඇඟිලි ගන්නවට වැඩිය මේක පිළිගන්න කැමති නෑ කියන්නේ අත්ත් සංඥා. මමයි කෙරුමා. මමයි නේවාසිකයා. මමයි විධායකයා. මමයි වේදකයා. කියන මේ කුඤ්ඤේ ඉඳලානේ අපි ලෝකේ දිහාම බලන්නේ. ඒ නිසා මට තියෙන අසීමිත විධායක බලතල සහිත ලොකු තැනක් මගේ ලෝකේ. ඒකට කියනවා මගේ ලෝකේ කියලා. දෙන්නේගේ ලෝක දෙක සමාන නෑ. කවමදාකවත් නෑ. ඒ නිසා අපි ඔක්කොම එක ලෝකයක ජීවත් වෙනවා කියන්නේ මුසාවක්. අපි ජීවත් වෙන්නේ අපේ සබම්බුබුල ඇතුලේ. අපි ජීවත් වෙන්නේ අපි හදාගත්ත ලෝකයක. ඒකට කියනවා মালටිවර්ස් කියලා යුනිවර්ස් කතාවක් නෑ. හැම එකාම Taman හදාගත්ත ඒ රාමුව ඇතුලේ ඉඳගෙන ඒකේ ඉතින් මමයි ලොක්ක මමයි බක්කා කියාගෙන දඟලන දැඟලිල්ලට බුදුජානනාංශ කියනවා මේ අත්ත් සංඥාව කියලා. ඉතින් මේක කියන්නේ යනකොට මම අපි මේ වගේ දෙයක් එහෙම පොඩි එකට එහෙම කියලා දෙන්න ගියොත් එහෙම නැත්නම් අපි හිතුවොත් එහෙම හොඳටම ඇදහිල්ලේ ඉන්න මුස්ලිම් මිනිසුන්ට කියලා දෙන්න ගියොත් ඇදහිල්ලේ ඉන්න. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ අදහන කෙනෙක්. බ්‍රහ්මයා අදහන කෙනෙකුට ඒ කටියට කියන්නේ සදා කාලික අපායට යනවා මේ වගේ කතාවල් කියන එක අන්තිම මිත්‍යා දෘෂ්ටියක් සියල්ලම කරන දෙයයන් ආන්තේ. ඒතියෙදි මෙතන කියනවා ජීවත් වෙද්දිම සියල්ලෙන්ම අයින් වෙන්නත් පුළුවන්. මේක තේරුම් ගන්නත් පුළුවන්. සංඥාව කියන එක දෙයියෝ ඔළුවට දාන එකක් නෙවෙයි. බලවත් සමාන බ්‍රහ්මණ ඔළුවට දාන එකක් නෙමෙයි. උඹට මේක ඉන්දැත්තිම කරගන්න පුළුවන් කියලා ඉතින් ඒ නිසා ගත යුතු උපකරණ එහෙම නැත්නම් ඒ ගමන් මල්ලට දාගන්න ඕනේ මේ අඩුම කැඩුමට තමයි සාරිපුත්‍ර සංසේ සඳහන් කරන්නේ දේවල් නිතරම වෙනස් වෙන බව නිසා මට මේ දේවල් පාලනය කරන්න බෑ. මට මේව ආණ්ඩු මට්ටු කරන්න බෑ. පුළුවන් හරියක් තියෙනවා නම් කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක වැරදුණයි කියලා කවුරුත් විසින් කරන ලද්දක් නෙවෙයි මේක. මේ හේතුඵල ධර්මයක් දිගේ එන්නේ කියලා තියෙනවා නම් ඒ පාවොක්සයිඩෝ ස්වාමීන් වහන්සේ කියනවා අපි තටමනවා තමයි ඇත්ත තමයි කරුණාවෙන් තටමනවා මෛත්‍රියෙන් තටමනවා මුදිතාවෙන් තටමනවා බැන්නම් උපේක්ෂාලා නිකන් ඉන්නවා. ඔය හතරනේ තියෙන්නේ අපිට මේ භක්ම විහාර ධර්ම කියලා. අපි මෛත්‍රියෙන් මෛත්‍රී සීල ලෝකලත් යන මෛත්‍රී කරලා බලනවා වැඩේ හරියන්නේ නැහැ. සමහරව හරියන්නේ නැහැ. කරුණා කරලා බලනවා වැටිච්ච තැලිච්ච පොඩි වෙච්ච කට්ටියට සලකලා බලනවා. ඒත් ඉවර කරන්න බෑ. ඊට පස්සේ මුදිතා කරගන්න උපේක්ෂා වෙන්න කියන. ඒ වගේ අපි මේ මොනවාරි වැඩක් කරනකොට කරන කරන දේ වරදිනවයි කියලා හිතන්නේ. අපි හිතනවා භාවනා කරනකොට කොන් දෙකක්මක් තියෙනවා මොන වෙලකම කෙරුවත් හරියන්නේ නැහැ. ඉතින් ඒකට අන්තිමට කියන ඕක කර්ම ශක්තියක් වෙන්නදී කියලා. ඕක සේත කර්ම විපාකයක් කියලා ඕක බාර ගන්න කියලා ඒක හරියට නයි විසක් වැඩිච්ච එකාට ප්‍රතිවිසක් දුන්නා වගේ. මේක හනිම කරන්න බෑ. ඉතින් මොකද ප්‍රශ්නේ? කර්ම රෝගය. බාරගනි. ආත්ම සංඥාදී විනක් කවදාවත් බාර ගන්න කැමති නැහැ. යා කියනවා මේකට මොන ක්‍රමයක් ඇති. ඉතින් තාඨමන තාකල් කවදාවත් භාවනා කරන්නේ අර වේදා ගාවට යනවා අර ගුරුකම් කරනවා මේ ගුරුකම් කරනවා කොන්දේ අමාරු වෙනකොට තටමනවා බනිනවා කෑ ගහනවා ගෙදර මිනිස්සුන්ට බයිනවා කවදාකවත් හිත විවේක වෙන්නේ නැහැ මේක බාරගත්තා නම් ඒකට කියනවා ප්‍රතිවිසක්. කර්මය සහ කර්ම ශක්තිය කියන එහෙම නැත්නම් අපි කියනවා කම්මසගතා ඥාන සම්මාදිටිය ගත්තට පස්සේ මේ ප්‍රදේශෙදි මොන කරන්නද ඉතින් බෑ. ඒක පාවාදීමක් නෙවෙයි. බොහෝම ඥාන සම්ප්‍රයුක්ත දෙයක්. ඒකට කියනවා අනත්ත් සංඥාව. මට පාණ්‍ය කරගන්න බෑ කියන. මේ කවුරුත් නරුම කරන්න, කවුරුත් නිහීන කරන්න, කවුරුත් මේ මුස්පීන්තු කරන්න කරන කතාවක් නෙවෙයි. කරන්න පුළුවන් හරියක් කරන්න හරිය කරන්න බැරි නම් තේරුම් අරගන්න මේක තමයි ස්වභාවය කියලා. ඒ තේරුම් කරගැනීමේදී <clears throat> මේ අනත්ත් සංඥාව මෙතෙක් කල් අපේ අත්තර මුත්තර දත්තර වනත්තර කිත්තර කිරිකිත්තර කිරිකෑම උත්තර කරගන්න බැරි වල තියෙන උත්තරේ. මේක නින්දාවකට ලැජ්ජාවට කරගන්න නැතුව භාවනා කරනකොට එන යම් ප්‍රමාණයක් ඉවසගෙන යන්න. ඒක මේ මට වෙන කරදරයක් කවුරුත් කරන එක නෙමෙයි මේ ධර්මතාවයේ තේරුම් ගැනීමක් කියන අදහසෙන් යන්න ගත්තොත් දවසක තේරෙයි ටිකක් කල්යයි. අපි ඉපදිලා තියෙන්නේ නිවන් දැකලා. හැබැයි අම්මා මුත්තා කිව්වත් පිළිගන්නේ නැහැ. හැම මිනිස්සෙකුටම තියෙන පින manussත් ප්‍රතිලාභය කියන එක නිවනමයි. හැබැයි මිනිස්සයා ඉන්නකම් ඒක නෑ කියන්නනේ තන්නමන්නේ. නෑ නෑ වෙන්න බෑනේ මම සත්තු මැරලා තියෙනවා. මම බීලා තියෙනවා. ඉතින් මට නම් වෙන්න බෑ. එසේ බුදු කෙනෙක්ම ඇවිල්ලා කියලා දෙනකම් බාර ගන්නෑ. මොකද අපි හරිය ආසාවෙන් සමාදන් වෙනවා කරපු පව් ටික. අකුසල සමාපatti මේ භාවනා කළා මේ සංඥා වේදනා නැත්නම් මට උනත් යන්න පුළුවන් කියන මේ හැකියාව සමාදන් වෙලා ලියලා තියෙන කමටහනක් මේ අවුරුදු 37 තුළ කාලය ඇතුළත මම කවදාවත් අහලා නැහැ. ඒක කරදරයට දාගෙන වැරදිච්ච පරිචිතනම කතා කරපේ. ඉතින් අනත් සංඥාව ගත්ත මිනිස්සයාට පව් සමා කිරීම සිද්ධ වෙනවා. Taman පව් නොකරනව නෙවෙයි. පව් අහෝසි කරන්න ක්‍රමයක් හම්බ වෙනවා. ඒකට ලොකු අනුකම්පාවක් තියෙනවා. ලොකු විශ්වාසයක් තියෙන සතිය බොහොම බලවත් දෙයක්. සතියට පුළුවන් පව් මකලා දාන්න කියලා. මකන්න බැරි මේ තරම්ම අපේ අකුසල් සමාපත්තියට යන්නේ මේ අනත්ත් සංඥාවේ තියෙන මේ ගන්ධස්තරය නිසා, මේ කිලුට නිසා, මේ මුහුන් නිසා. ඒ නිසා පුළු පුළුවන් වෙලාවේ ඒ අනාත්ම සංඥාව හරහා මේ එන ප්‍රශ්න බාර ගැනීමේ හැකියාව වැඩි කෙරුවොත් ඒකට අපි නමක් දාගමු ප්‍රතිශක්තිය වැඩෙනවා. හැම කෙනාගේම ප්‍රතිශක්තිය වැඩෙනවා පෞරුෂත්වය වැඩෙනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාව වැනි වැඩෙන ප්‍රතිශක්තියක් සඳහා පෞරුෂත්වයක් සඳහා හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දේශනාව මෙතෙන් නතර කරනවා. ශීල දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා